හෙලෝ තෙරුවන් සරණයි. ඔව්. නිසාර මහත්තයා මේ මෙතන ටිකක් ගෝසාකාරී සද්දයක් නෑ නේද? ආ නෑ එහෙම කියන්න තරම් ලොකුම ප්‍රශ්නයක් නෑ වගේ. හා හා එහෙනම් oh. හොඳයි. Oh. මේ දැන් නිසාන්ත මහත්තයා එතකොට කොහොමද මේ සාකච්ඡාව කරන්න ඕන හොඳ හොඳම විදිය කියන්නේ මං ප්‍රශ්න අහනවාද එහෙම කොහොමද කරන්න මෙහෙම කරන්න තැන් ඉසල් ඔබතුමා ගැන විස්තර පොඩ්ඩක් කිව්ව මොකක්ද අප මේ කියලා පොඩ්ඩක් මේ පැත්ත බැලුවා අධ්‍යයනය කරන්න ඒක හෙව්වා ආන් එහෙම මේ හැමෝගම වගේ මම ඩවුන්ලෝඩ් කර කර අහගෙන යනකොට තමයි හාමුදුරුවෝ එකක් හම්බුනේ ඒක මට ඒ තමයි ධර්මය කියලා මට දැනුණා හිතුණා අඬුණා එහෙම වෙලා මං ඊට පස්සේ ඒව ඇහුවා ටිකටම ඇහුවා අහල මගේ හාදුරුවන් භාවනට සටහන් වලට කියන්න මේ භාවනට සටහන් මේ වෙනකොට මං ගිය අවුරුද්ද වෙනකොට භාවනාවට සටහන් 10කට කොහොම හරි විතර ගියා දවස් 7 ඒවා ඊට පස්සේ සාපේක්ෂව කියන්නේ ගොඩක් ලොකු නිදහසක් දැනුණා වෙනස් වෙනස්ම කෙනෙක් වුණා කොහොම හරි කලින් හිටපු පුද්ගලයා නෙවෙයි වෙනස් පුද්ගලෙක් වුණා කොහොම හරි දැන් කලින් සාපේක්ෂව ඊට පස්සේ ඒ දෙදස් දාසේ අවසානවාගෝක හම්බුනේ ඉරවස් ඔහොම ඉති පුළුවන් උපරමින් අහගෙන නොකරගෙනවා නමුත් මට කොහොම හරි මේ පීඩනේ තියෙනවා කියන එක දැනෙනවා ඒ පීඩනෙන් නැති කරන්න ඒ කියන විදිහට උපරිම මහන්සියලා වැඩ කළා හැම කළා කරලා කොහොම හරි මේ අවුරුද්දේ මුල මගේ පරණ යාළුවෙක් ඒත් අපේ මෙවන පළාන හාමුදුරුවන්ගෙන්ම බණ අහන මගෙත් එක්ක වැඩසටහන් වලට ගියපු කෙනෙක්ට කොහොම හරි කෝල් එකක් දුන්නා දුන්නට පස්සේ එයා මොකද කරේ මේ මෙහෙමයි මේ තව හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ පොඩ්ඩක් අහන්නකෝ කියලා මට අර වංගී හාමුදුරුවන්ගේ ලින්ක් වගේක් එවලා තිබ්බා. හරි. මම ඒවා අර ඔව් මම ඒවා අර මට අහන්න උවමනාවක් තිබ්බේ නෑ මොකද මට අර හමියන පලන් හාමුදුරුන්ගේ ධර්ම දේශනා විතරක් ඒකමයි හරි කියන තැන හිතාන තමා හිටිය ඒ නිසා අර අහන්න හිතුන්නෑ නමුත් අරයාට මොක දන්න වෙලා තියන්නේ යනිකන් ධර්මයෙන් එනම් ඇතල මේක එක්කෙන කියන දේවල් අහනවා මොනවද මෙයා කියන්නේ කියලා බලන්න ඕන කමට මං අර හාමුදුරුවන්ගේ ඇහුවා. අහහ. එහෙම ඇහුවට පස්සේ කොහොම හරි පැයක දේශනයක් අහදී මට හිතෙනවා අහන්න අහන්න ඕන අනිත් එකක් කියලා. අනිත් එකත් අහනකොට ඒ කියන කාරණා ඇත්ත කියන බවක් තේරුණා. ඊට පස්සේ මං ඒ හාමුදුරුවන්ගේ බණ අහන්න පටන් ගත්තා. අහහ. ඒ හාමුදුරුවන්ගේ බණ මේ අවුරුද්දේ මුලින් ඉඳන් මං මේ වෙනකල් තාමත් අහනවා. හරි. කොහොම හොම අහගෙන එනකොට මට යම් ගොඩක් දේවල් අවබෝ ගැන්න කලින්ට තිබ්බ අබෝධයට වඩා එකැන් තේරුම් ගැනීමට වඩා ලොකු වෙනස්වීමක් අවබෝධයක් ආවා ගැන්නේ සාපේක්ෂ සාපේක්ෂ හෙම මට දැනුණ එහ මහගෙනින් නොටතම ඔබතුමාගේ දේශනාවකු කොහමර යුටප් එක දෙේ හම්බේ එපසම ඔබතුමාගේ දේශනත් අහනවා එතකොට මේ වෙනකොට මන්දැන් අහගෙන යනවා මට ඇතරම අර අවබෝධ වෙනවා කියන එක ඒ කියන්නේ දැන් මේක අහගෙන යනකොට දැනුමක් නෙන්නේ ඒ දැනුම අපි අවබෝධ කරගන්න ඕනේ අර දකින්නවා කියලා කියන්නේ. මේ ආන් ඒ ස්වභාවයක් ඔබතුමාගෙන් දැනෙනවා. මේ ඒ නිසා තමයි දැන් මේ මේ හම්බෙච්ච YouTube එකේ ඊට පස්සේ මම කොහොම හරි මේක කරලා නම්බර එක ඔයගහරම සම්බන්ධ වුණේ. මට ඇත්තටම කියනවා නම් අහලා විවිධ විවිධ දේවල් පිළිබඳ ලොකු දැනුමක් සහ යම් නම් මටම අවබෝධයක් තියෙනවා. නමුත් දැන් ඔබතුමා එතකොට ඔබතුමාට හොඳට අවබෝධ වෙනවනේ දැන් ගොඩක් අය සමග සාකච්ඡා කරනවා. එතකොට මොකද්ද මේක හරියටම මුලින්ම කරගන්න ඕන? ඒකට කොහොමද යන්න ඕන මේක කරන්න ඕන හරිම ක්‍රමයක් තියෙනවද නැද්ද කොහොමද කියන එක. ඔව්. අම්මම. අන්න එතන තමයි. හරි. එතකොට ඔබතුමා අහපු අපේ සාකච්ඡා අහපු ඒවායින් ඔබතුමාට මොනවද තේරෙන්නේ? සාකච්ඡා කීයක් විතර ඔබතුමා ඇහුවද? අපේ සාකච්ඡා මම YouTube එකේ ඔබතුමාගේ සාකච්ඡා පැය 3ේ සාකච්ඡා පැය 2 ඇයි වගේ තියෙන ඔක්කොම වගේ ඇහුව ගොඩක් ඒ කියන්නේ එතන තියෙන හැබැයි මම අර එක channel එකක විතරයි දන්නේ අර ආ ඔව් හරි කමන්නේ ඔව් ඒකේ තිබ්බ සාකච්ඡා ඇහුවා මේ ඔය අර අලුතෙන් දාපු එකක් හරියට ටිකක් ඒක නම් පිටය ඊට කලින් දේශනා අර මේ සිව් සිව්වෙනි ඇහෙන් දකින්න කියලා අර සාකච්ඡාවක් තිබ්බා ආ සිව්වෙනි මාර්ගය කිව්ව නිමානයි ඊට පස්සේ අර බන 1000ක් අහන්න ඕනේ නැහැ එකක් මේක ඇහුවත් නිවන් දකින්න පුළුවන් කියලා තියෙන දේශනාව මම කීප සැරයක් ඇහුවා ඒ හැම එකක්ම කීප සැරයක් ඇහුවා ඒ විදිහට ඊට පස්සේ මේ අර අත්තිවාරම කියන්නේ මේ නිවනට අත්තිවාරම ඔව් ඒ වගේ දේශනා ගණනාවක් ඇහුවා හරි එහෙම ඒ වගේම මට ඒ ඒ වෙයි මොනවද ඔබතුමාට හම්බ වුනේ ඒවගේ මං දැකපු දෙයක් තමයි මේක මනසෙමයි වෙන්නේ මනසෙන් පරිබාහිරව ලෝකයක් ගොඩ නැගෙන්න කින්ද කියන්න එක කොහොමටත් එහෙ මම තමයි කියලා ලොකු අබෝධයක් තියෙන කියන්නේ හිතේ තමයි මේක වෙන්න කියලකෙන් හිතෙන්ම හදාගෙන හිතෙන්ම තමයි මේක කරන්න වගේම මේ බේරෙන් ඕනෙත් හිතෙන් කියල් තේරෙනවා මට මේ දවස් දෙක තුනක ඉඳන් අන්න හරි හරියට හරි එතකොට දැන් එහෙමනම් ඔබතුමාට දැන් මෙහෙම හැබැයි එතකොට බාහිරෙන් සම්බන්ධයක් වෙලා නැද්ද උතන්ට බාහිරෙන් සම්බන්ධතාවයක් අනිවාර්යෙන්ම තියෙනවා ඒ කියන්නේ ඒක මට තේරෙන හැටියට මම මේක තව පුළුවන් තරම් මට අවබෝධම කරලා දෙන්න. ඔව් මොකද මම ওই ප්‍රශ්නේ ඇහුවේ ඔය ප්‍රශ්නේ ඇහුවේ අන්තිකට වට්ටවන්න නැති වෙන්න ඔබතුමාව. මොකද නැත්තම් ඔබතුමා ඕක ගලව ගත්තේ නැත්තම් ඔබතුමා බාහිර කිසිවක් නැහැ කියන සබ්බන් නැති කියන අන්තිට වැටෙනවා. හරිද? ඒ සබ්බන් නැති කියන්නේ අන්තයක්. ඒකට වැටුනොත් ඒක ඒක දෘෂ්ටියක්. ඒ එතනට වැටුනොත් හරි අමාරුයි ගොඩ එන්නේ. ඔව් ඔතනින් තමයි මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ එහෙනම් බාහිර අන්න හරිනේ බාහිර මම දකින්නේ මෙහෙම ඔව් මෙහෙම දක් ඔව් මෙහෙම ඒ කියන්නේ දැන් මනසට එළියට යන්නත් බෑ නම් ඒක හිතට එළියට යන්න බෑනේ ඒ කියන්නේ එළියට යන්න බෑ අතන බෑ කියන්නේ දැන් මං අස්සියා දැන් මම මේ ඉන්න තැන ඉඳන් මට පාර යන් දන් කියන්න බෑනේ පාරි දැම් මේ වෙනද කියන්න බෑන ඇතම කියන්න බැහැනි තකොට මතකොට ඇත කණනාසේදිය කල්මන කණ මේ පංචේන්ද්‍රියම් මෙතන තියෙනවා ඒවගේ මනසත් ඇතුළෙන් අභ්‍යන්තරයෙන් වැඩ කරම හිතන කල්න කරන එතකොට දැම්මට මනසින් එලි අතන දකින්න පුළුවන් නම් එලියට යන්න පුළුවන් නම් මේ මනසක මට මේ අඩි දෙක තුනක් ඇහෙන් තියෙන පාර දැම්මොකද වෙන්න කියලා හරියට පේන්න ඕන ඇහැට පේනවා වගේ පේන්න ඕන තේනුන ඇහෙන එක නම් ඇහෙනවානේ ඇ හද ඒත් හරියට ඒක නෙවෙයි ද මනසින් අප චිත්‍රයකුත් හැදෙනවා දම්ම මෙතන ඉන්නකට මට පාරපේන නමුත් පාර පිළිබඳ මට චිත්‍රයක් නැවනොද ඔය වාහන යන සද්දත් එක්කම් චිත්‍රයකුත් නැවෙනවා මනස ඒකේ සද්දයෙන් වගේම සද්දයක් නැතුව වුණත් මට පුළුවන්නේ දැන් කන් දෙකත් වහල ඇස් දෙකත් වහල පාර සිහි කරාම අර පරණ පාර එනවා. <laughs> මේ මේ මොහොතේ පාරේ මොනවද වෙන්නේ කියන එක බෑ. පරණ පාරක් නෙවෙනවා හැබැයි. අන්න හරි ඕමේ. ඔන්න දැන් එතනදි මම තාප තැනක් කියන්න. දැන් ඔබතුමා හිතන්න ඔබතුමාගේ ඉස්සරහ මම දැන් ඉන්නේ කියලා. හරිනේ? ඔව්. දැන් හැබැයි ඔබතුමාගේ ඇස් දෙක වහලා. ආ. හරිනේ දැන් හරිනේ හරියට ඒ වගේනේ දැන් මේ. දැන් මේ මේ මොහොතේ ඒ වගේ. ඒතකොට නම් ඔබතුමාගේ ඉස්සරහ මං ඉන්න ඔබතුමාගේ ඇස් දෙක වහලා තියෙන්නේ. හරිනේ? ඔන්න බලන්න. එතකොට දැන් මම ඔබතුමාට කණින් කියන්නේ මම කරන්න යන වැඩේ. හරිනේ? අන කණින් ඔබතුමාට ගන්න බැරි වෙනවා. ඔබතුමාට අල්ලන්නත් බෑ මාව. අල්ලලා බලන්න දෙන්නෙත් නෑ. ඔබතුමාට දිව ගාලා බලන්නත් බෑ. ඔබතුමාට ගඳ සුවඳින් මං ගැන කියන්නත් බැරි වෙනවා. එහෙනම් මේ ඇහැ කන නාසය දිව කය කියන පහෙම ඔබතුමාට මම මෙතන කිසි දෙයක් දෙන්නේ නෑ. හරිනේ? දෙන්නේ නැතුව දැන් මං ඔබතුමාගේ ඇස් දෙක වහලා ඔබතුමාගේ ඉස්සරහින් හිටගෙන එහෙම නැත්නම් මම පුටුවක් තියලා මම මේ පුටුව උඩින් තියෙන එක එක જાතියේ වස්තු ටික. හරිනේ? ඔන්න බලන්න. හොඳට හොඳට මේක මේක ටිකක් ඥාණයෙන් අල්ලගන්න. හරි? වස්තු ටිකක් මම මේ පුටු උඩ තියෙනවා. අපි හිතමු හරි. ඔබද මගේ ඇස් දෙක වැහුවා. මං මං ඔත මේ ඕ පුටු උඩින් තියලා තියෙනවා. ඔන්න එක හැඩයක් තියෙන වස්තුවක්. ඔබතුමාගේ ඇස් දෙක අරිනවා. අරපු හැටියෙම ඔබතුමා මේ වස්තුව දකිනවා. හරිනේ? ඔව්. ඔන්න ඔබතුමා කියනවා බෝතලයක් කියලා. හරි. ඔන්න ආයිසරයක් ඇස් දෙක වහනවා. ඊගාසරේ මන් තියන පොතක්. ඔබතුමා කියන පොතක් කියලා. හරිනේ තව වස්තුවක් තිබ්බ ඔබතුමා කියන පොතක් කියලා. හරිනේ ඇස්සර්ලා ඇස්සර්ලා කියන පොතක්. පොතක් කියලා. හොඳට අහගන්න. දැන් ඔය විදිහට එක එක සැරයක් තියපු එකක් දෙවෙනි සැරේට තියන්නේ නැහැ. එක සැරේට එකයි තියන්නේ. එකයි තියන්නෙත් නැහැ. තුන්වෙනි සැරේ ඔන්න ඔබ S2 අරිනවා හරි S2 කැරිප හැටි කියන පෑනක් කියලා. ඔන්න හතරවෙනි සැරේ ඔබේ S2 වහනවා මම දැන් ඒත් යම් වස්තුවක් තියෙන පුටු උඩ. ඒක මොකද්ද? ඇස් අරලද මං කියන්නේ ඒ කියන්නේ ඇස් අරලා බලන්න. ඇස් වහලා. ඇස් වහලා තියෙන්නේ. ඔක මොකද්ද? දැන් බලන්න ඇහැ සකස් වෙලා නැහැ, කන නැහැ, දිව නැහැ, කය නැහැ, නහය නැහැ. පහම සකස් වෙලා නැහැ. දැන් ඔබතුමාට තියෙන හිත විතරයි. දැන් කියන්න පුළුවන් දෝකුල ඉස්සර තියෙන මොකද්ද කියලා. බෑ කොහොමදත් බෑ. කොහොමදත් බෑ. හරියට හරි. එහෙනම් දැන් ඔබතුමා පොඩි උත්සාහයක් ගන්න. දැන් ඔන්න ඔබතුමාගේ ඉදිරියේ මං ඉන්නවා. මගේ අතේ මොකද්ද තියෙන්නේ? මං අසහලා. අසහලා. කියන්න බැහැන කොහොමද? ඒ කියන්නේ බැහැන කියන්නේ. අන්න හරි. පොඩි උත්සාහයක් ගන්න. පොඩි උත්සාහයක් ගන්න ඔන්න ඔතන අත්දැකීමට. ආ. උපකල්පනයක් වගේ එකක් කරන්න පුළුවන් පරණ මතකයක් විතරයි. නෑ පරණ මතකයක් දැනෙන්නේ මං කිය එකක් පෙන්නපු එකක් නෙමෙයි කියලා පෙන්නන්නේ. අලුත් එක. <laughs> එතකොට ආ කොහොමදක් කියන්නම් බෑ. අන්න හරි. එතකොට එන ඔබතුමාට ඒ කියන්නේ ඔතන අත්දැකීමක් ගත්තොත් දැන් ওই හිතෙන් අයින් වෙලා හිතන එකෙන් අයින් වෙලා අපි පුරුද්දට කියනවා එහෙම කියන්න බෑ කියලා නෑ මං කියන්නේ ඒක නෙමෙයි. ඔන්න දැන් ඔය ඔය අත්දැකීම ගන්නකො දැන් ඔබතුමාගේ ඉදිරියේ මං ඉන්නවා දැන් මගේ අතේ මොකද තියෙන්නේ? දැන් මේ මොහොතේ වගේ ඔබතුමාට පේන්නේ නෑනේ මම. ඒ මම ගන්න පුළුවන් නේද? අන්න හරි. දැන් මගේ අතේ මොකද තියෙන්නේ? කොමකක් කියන්න බෑනේ හරියට ඒ කියන්නේ කියන්න බෑනේ ඔන්න උතන අත්දැකීම ගන්න මං කියන්නේ ඔන්නෝම වචනේ ගන්නේ නැතුව ඔබතුමා උත්සාහයක් ගන්න කියන්න නත්තම ඇති තියන්න කියලා කියන්න ඔන්න ඕකයි යෝනි කරන්න කියන්න පුළුවන් මෙහෙම කියන්න පුළුවන්ද මහත්තයක තමයින්න ඕන දැන් ඕන්න කත්තියෙනවා කියල එක් කියන්න පුළුව නෑන වැරදි අන්න බලන්න දැක්කන බලන්න දැක් මගේ ඇති ෆෝන් එකක් නැහැත්තට ඕනාන්න ඒනම් බලන්න ඔබ හිතපිට වැරදි නේද හිතපුගේ වැරදි. ඒ කියන්නේ ඔය ඔය ඔය හිතනවා කිව්ව තැන මොකද තියෙන්නේ? ඔබතුමාගේ ඇහැ නැතුව ඔබතුමා හිතන දේ යටි හිත කියන තැන. අන්න බලන්න ඔබතුමා රැවට්ටුවා නේද? එහෙනම් ඔබතුමා කියපු එක වැරදි නේද? හිතපු එක. ඔව් ඔව් ඔව්. අන්න ඔන්න ඔකට අහු වෙන නිසා තමයි ඔබතුමා දන්න පාර ගැන කිව්ව හැටි පරණ මතක ඇවිල්ලා ඔබතුමාව ව්‍යාප්ත කරන්නේ. ව්‍යාකුල කරන්නේ. අන්න එහෙනම් දැන් මම කියන්නේ අනේ ඔබතුමාට මම කියන්න ආපු උදාහරණ වල ඔබතුමාට පෙන්නපු නැති එකක් නේද මම පෙන්නනවා කිව්වේ. එක සැරයක් දෙපාරක් පෙන්නන්නේ නැහැ කිව්වේ ඒකයි. ඔව්. අන්න බලන්න. එහෙනම් මගේ අතේ තියෙන අලුත්ම එකක්. ඔබතුමාට මේ වෙලාවේ ගෙස් කරන්න පුළුවන්. ඔබතුමාට දකින්න පුළුවන්. ගෙස් කරන එකක් නෙවෙයි මම මේ කියන්නේ. හිතනට මං දකින්න දැන් ඇත්ත එකත් මෙහෙම ඇත් දෙක නෑනක මං එතකොට හිතෙන් තමයි උත්සාහ කරන්න ඕන අන්න හරි හිතින් හිතන්නේ මගේ හිතින් එලියට ඇවිල්ලා බලන්න මගේ අතේ මොකද්ද තියෙන්නේ කියලා පුළුවන් ද බලන්න කරන්න උත්සාහයක් කරන්න ඒක තමයි ඒකේ කොහොම කරත් හිත යන්නේ නෑනේ අන්න හරි එන ඔබතුමා එන ඔබ අන්න හරි එන ඔබතුමාට එනවා නේද ඥානයක් මේක අවබෝධයක් නේද හිතින් බාහිරේ කතා කරන්නම බෑමයි කියලා. ඔව්. ඒ කියන්නේ බාහිරේ ගැන හරියට කොහොමටත් කියන්න බෑ මේ ඇහැ දැන් රූපයන් නම් පේන එකක් නම් ඇහැ නැතුව මේ හිතට කොහොමට කියන්න බෑ. ආ අයින පොඩ්ඩක් කොහොම ඉන්න. එහෙනම් හිතේ කෘත්‍ය තියෙන්නේ මොකද්ද හිතන එක නේද? සිතුවිලි ගන්න එක නේද? අන්න බලන්න. සිතත් සිතුවිලිත් කියලානේ අපි කතා කරන්නේ. බලන්න සිතුවිලි එනවද කියලා ඇහැට, කනට, නහයට, දිවට, කයට සිතුවිලි එනවද? ඒක සිතුවිලි ඇහැට ඇහැට සිත එතකොට මට චුට්ටි ප්‍රශ්නයක් තියෙනවා මෙතන අහන්න. එතකොට අර චක්කු විඥානය කියන අවස්ථාව ඒක ඒක ඇහි තියෙන එකක් නෙවෙයි නේද? ඇහි නෑ නේද? ඔන්න බලන්න කොහොමද ඒක වෙන්නේ? චක්කු පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපේ ගැටෙනකොට චක්කු විඥානේ හට ගන්නවා. අන්න අර හේතු දෙක සකස් වෙනකොට මේ හේතුව සකස් වෙනවා. අන්න බලන්න මේ හේතු තුනට තමයි පේන්නේ. අන්න එහෙනම් බලන්න අපි අහලා තියෙනවා පේන්නේ හැට කියලා. ඔව්. ඒ කොයින්ද අහගත්තේ? අහලා කොයිද ඔක තියෙන්නේ? ඇහැද කියන්නේ පේන්නේ හැට කියලා හිතද කියන්නේ? සිතුවිල්ලක් දෙන්නේ. ඔව්. එතකොට අන්න බලන්නකෝ. එහෙනම් පේන්නේ ඇහැට කියලා අපි සිතන බවක් තියෙන්නේ නේ. ඔව්. එතකොට අන්න හරි. ඇහෙන්නේ කනට කියලා අපි ඉගෙනගෙන තියනවා සිතන බවක් තියෙන්නේ නේ. ඔව්. ආවිඥාණයට දාගත්ත සංඥා ටිකක් නේ. හරිනේ. දත්ත ටික. අන්න බලන්න. එහෙනම් නහයට ගඳ සුවඳ දැනෙනවා. එතකොට දිවට රස දැනෙනවා. කයට ස්පර්ශයක් දැනෙනවා කියලා අපි තියෙන්නේ මොකද්ද? සිතුවිලි ටිකක් නේද? එහෙනම් ඔබතුමා ආව. මට පොඩ්ඩක් දෙන්න තව. ඔන්න ඔතන එහෙනම් බලන්න ඇහෙන් කරන වැඩි කනින් කරන්න පුළුවන්ද? ඇහ කනින් පුළුවන්ද රූප දකින්න? බෑ බෑ. ඇහෙන් පුළුවන්ද සද්ද අහන්න? බෑ බෑ. ඒක ඒව නම් බෑ. ආ දිවෙන් දිවෙන් පුළුවන්ද මේ සද්ද අහන්න? බෑ. අන්න හරි. නහයි නහයින් පුළුවන්ද මේ රසයක් දැනගන්න? බෑ. අන්න. කයෙන් පුළුවන්ද ගඳ සුවඳක් දැනගන්න? එතන නර නාසය කියන එකක් ශරීරයේ තිබ්බට ඒක වෙනම ඉන්ද්‍රියක් නේද? වෙන මෙතෙන්ට විතරමනේ දැනෙන්නේ ඒ නාසය කියන. අන්න හරි. එහෙනම් බලන්න එහෙනම් ඇහැ කන නාසය දිව කය මන ආයතන හයට තින්නේ වෙනස් වෙනස් කෘත්‍යයන් හැක් නේද? ඔව් ඒක පැහැදිලියි. ඔව්. ඒ කියන්නේ ඇහැට කරන එක කනට කරන්න බෑ නේද? බෑ බෑ. ඒක කරන්න බෑ. මොකද ඇස් අන්ධ කෙනෙක්ට එන කනේ රූප දකින්න පුළුවන්. ඔව්. එකක් බීරියෙක් කෙනෙක්ට එහෙනම් ඇහෙන් සද්ද අහගන්නත් පුළුවන්. ඔව් ඒක තමයි. ආ එහෙනම් ඔබතුමාට පේනවාද ඇහැ කියන ඉන්ද්‍රියට කරන්න පුළුවන් කෘත්‍ය වෙන එකකටවත් කරන්න බෑ කියලා. ඔව් දැන් අත්හැරලා බැලුවාම මේ පේන රූප කවදාකවත් කනට නාසයට දිවට කවදාකවත් එහෙම පේන්නේ නැහැ කොහොමදත් ඒක බෑන්නේ බෑම තමයි තමයි නේද කියලා අහන්න ඒ කියන්නේ ඒ කියන්නේ විචිකිච්ඡා ඒ කියන්නේ අවබෝධය නෙමෙයි ඒ කියන්නේ ඔය තියෙන දැනුම හරිද ඔව් ඔව් එහෙම මම තේරෙද දැන් ඔව් ඒක තමයි ඒක නේද කියන්න ඕනේ මේ ඇත්තටම මේ තේන තේරෙන දේන ඉතින් මේක ඉතින් කොහෙද කවදාකවත් කනට රූපයක් පේන්නේ නැහැ නේ ආ ඒ කියන්නේ ගැස් දෙක වහගත්තාම මේක කන හරවන්න ඉස්සරහට දැන් කියන්න පුළුවන් ආ ඔව් එහෙනම් නේ ඔව් හරිනේ හරි හරි පැහැදිලිවම ඒක කරන්නම බෑ ඔක දැන් ප්‍රත්‍යක්ෂයක්ද නැද්ද අවබෝධයක්ද නැද්ද ඔක ඥානියක්ද නැද්ද දැන් ඔන්න බලන්න දැන් මේක මේක පැහදිලුව මේක ඉතින් මමම දැක්කා එක හරියටම හරි කියන එක අවබෝධයම තමයි හරියටම හරි ඉතින් ඔදි අපි අවබෝධ කියලා හොනාද මහත්තයා හොයන්නේ ඔය තියෙන අවබෝධය නේද අත ළඟ නේද තිබිලා තියෙන්නේ ඔන්න බලන්න මම මෙතන මගේ මෙතනම වෙන්නේ වෙනත් ඔකෙන් දැකීම අන්න හරියන බලන්න ඔය තියෙන ඥානයක් දැන් පහළ වුණ එකපාරම මේක මෙහෙම වෙන්නෙම නැති බව දැක්කා කන් ඇහෙන් සද්ද අහන්නම බෑමයි කියන එක දැන් කවුරු ඇවිල්ලා මෙතන කිව්වත් ඔබතුමා පිළිගන්නවද නැත්තම් නෑ එක එක වෙන්නෙම නෑ කියලා කියන්න පුළුවන් ඒකේ කවුරු ඇවිල්ලා කොහොම මොනවා කිව්වත් ඒක එහෙමයි කියන්නේ ඒක එහෙම නෙවෙයි කියලා කියන්න බෑ කවුරු කොහොම කිව්වත් මං වෙන්නේ නෑනේ හරියට හරි එහෙනම් ඕක නේද අවබෝධයක් කියන්නේ ඕක නේද ඥානයක් කියන්නේ දැන් තේරුණාද ඔබතුමාට අන්න බලන්න ඉන්න අපිට මේ හොයාගන්න බැරුව ඉන්නේ අවබෝධය මොකද්ද මේ දැනුම මොකද්ද කියන එක නේද ආ දැන් ඔබතුමාට තේරුණා නේද එහෙනම් එක සැරයක් අපි මුහුද ගාවට ගිහිල්ලා වතුර පොඩ්ඩක් ගාගත්තාම දිවේ මුහුදේ වතුර මේ රසයි කියලා දැනගත්තට පස්සේ අපි තව වටේ යන්න ඕනිද ලංකාව වටේ ගිහිල්ලා ගාගෙන බලන්න ඕනිද එතනත් මෙහෙමද මෙතනත් මෙහෙමද මෙතනත් මෙහෙමද ඉන්දියාවේත් මෙහෙමද වතුර වල රස ලුණු මේ මුහුදු වතුර කියලා ඕනිද ඕන්නේ නැහැ නේද එක තැනක් දැක්කම ඔක්කොම ටික ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නේද එතන ඔව් අන්න ඔව් ඒක ඒ උදාහරණ පැහැදිලි පැහැදිලි පැහැදිලි නේ එහෙනම් හිතින් පුළුවන් ද දැන් රූප බලන්න <laughs> හිතින් පුළුවන් බලන්න ඒම බැලුවහම මෙම ප්‍රශ්නයක් එනවා මහත්තයා දැන් එන්න මෙහෙම ප්‍රශ්න අර අර පහ මට හොඳටම හරිය නැස කන සේ දිවකය කියන මේ පහයේ කාර්ය කෘත්‍යය ඊට මාවේනිකා එවන මොකකින්වත් ඒක කරන්න බෑ කියන මට අවබෝධ හරි එතකොට ඒ පහ ඒ පහට ආවේනික පහක් විතරයි පුළුවන් කියලා අවබෝධයි. මනසට ඒ වුණාට එහෙම සංකීර්ණ ස්වභාවයක් දැනෙනවා. අන්න හරි. හිත අන්න එතන දැන් මම එන්න හදන්නේ. එහෙනම් බලන්න හිතටත් අපි දැක්ක නේද සිතුවිලි තියෙන කියලා. හිතට සිතුවිලි. සිතට සිතුවිලි. ඔව්. මනට චිත්තයිසිකනේ. හරිනේ. මනසට ඔව් ඒකට ඔව් ඔව්. ආ ඔන්න ඔන්න බලන්න. දැන් ඔන්න කෝච්චියක් යනවා. ඔබතුමා බලන් ඉන්නවා. ඔව්. දැන් කෝච්චියක් යනවා කියලා ඔබතුමා දැනගත්තානේ. ඔව්. කොහෙන්ද දැනගත්තේ ඔබ? ඇහැට රූප සටහනක් පේනවනේ කනට ශබ්දත් ඇහෙනවා. ඔව්. ඒ හරහා හිතෙන් තමයි දැනගන්නේ නේද? ආ දැනගත්තේ හිතෙන්නේ. ඇහෙන් නෙමෙයි කනින් නෙමෙයි දැනගත්තේ හිතෙන් දැනගත්තේ. ඔව් හිතෙන් තමයි දැනගත්තේ. හැබැයි කෝච්චිය ගියාද හිත ඇතුලේ? කෝච්චියකුත් ගියා හිත ඇතුලෙන් ඒ කියන්නේ හිත ඇතුළේ කෝච්චියක් යනවා නේද? ඒ කියන්නේ රූ සිතුවිලි සටහනක් යනවා නේද? අර කෝච්චිය ගියාද? අර දැක්කයි කියන හිතේ නෑ. ඒක කොහොම කවදාකවත් ඒ කෝච්චිය හිත ඇතුළට යන්නම බෑ. ඒකේ පට ව්‍යාපෝ තේජෝ මේ වර්ණ ගන්ධ රස ඕජ ඒක ඝනකම් ඇති විශාල මේකක්. ඒක හිත ඇතුළට කවදාකවත් නෑ යන්න බෑ. යන්න. ඔන්න ලොකු ගින්නක් එළියේ පැතිරෙනවා. ඔබතුමා දකින්නවනේ. ඔව්. දැන් ඕක කොහෙද තියෙන්නේ? දැන් ඕක ඇහැ කියනවද ගින්නක් කියලා කන කියනවද දිව කියනවද නහය කියනවද කය කියනවද කවුද කියන්නේ? මේක ඇහෙන් බලලා හිතෙන් තමයි දුන්නක් කියලා හිතට තමයි එන්නේ. අන්න දැන් පිච්චෙනවද හිත? ගින්නට මොකද්ද? ගින්නේ මොකද්ද වෙන්නේ? පිච්චෙනවා නේ. ඔව්. දැන් හිත පිච්චුණාද? නෑ හිත පිච්චෙන්නේ නෑ ඒ ගින්න. අන්න හරිය කියන්නේ ඒ ගින්න ඔතන නෑ. හිත වෙන ගින්නකින්. අන්න අන්න ඒ ඒ කියන්නේ අන්න දැන් ඔබතුමාට පේනවද එහෙනම් මේ භෞතිකයේ සිද්ධ වෙන කතන්දරේ ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර ගැටිලා වෙන සිද්ධිය වෙනම එකක් හිතගෙන යන ලෝකෙ වෙන එකක් කියලා ඔබතුමාට පේනවත් දැන් ආ එතන මේක මේක හරියටම දකින්න ඕනේ හරියට හරි ඔබතුමා කියන්නේ දැන් මේ බාහිරේ වෙන වෙනදී වෙන එකක් ඒක ඇතුලේ හැදෙන එක වෙන එකක් කියන එක තමයි දකින්න අන්න ඒකයි ඔබතුමා දැක්කද? එහෙනම් මේ මේ මේ බලන්න සබ්බන් නත්ති කියලා මිනිස්සු කියන කතන්දරේදී මිනිස්සු අසරණ වෙනවා නේද මහත්තයා? එළියේ කිසිවක් නැහැ කියලා ගත්තොත්. එළියේ තියනවාද එහෙනම්? ඔන්න බලන්න වැඩි. එළියේ තියනවාද එහෙනම්? ඔන්න බලන්න ඒකත් වැඩි. දැන් ඔබතුමාට හිතින් නම් ওই ලෝකෙ දැන් ඔන්න බලන්න හිතේ හැදිච්ච එක සිතට එන සිතුවිලි. ඒ හදාගත්ත එක හැදන්නවද? හරි සිංතන කොන්න මහත් ඒකට ඕක තමයි පෙන්වන්නේ ලෝකායතනික සූත්‍රේ. මම මේක පෙන්වන්නේ මේකයි මහත්තයා. මොකද මේක මේ හරියට ඔහොම ලෙහෙලා දුන්නේ නැත්නම් මිනිස්සු අසරණ වෙනවා. මිනිස්සු දන්නේම නැතුව දුස්තියකට වැටෙනවා. අන්තිකට වැටෙනවා. එහෙම එකක් නේ බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. හරිද? බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ වෙනවම සිද්ධියක්. ඒ කියන්නේ මේ එකක්වත් නැති කරන්නවත් ඇති කරගන්නත් කියලා නෙමෙයි පෙන්වුවේ. ඔබ වැරදි දැක්මක ඉන්නවා දැක්ම ඍජු කරගන්න කිව්වා. සම්මා දිට්ඨිය කිව්වේ ඒක නේද? අන්න දැක්ම ඍජු කරගන්න කතාව මෙතන තියෙන්නේ දෘෂ්ටියකින් මිදිලා ඇත්ත ඇති හැටියෙන් දකින්න ඥානයක් පහළ වෙනවා. එතන ඉඳලා ගමන වෙනස්. තේරුණාද? ආ දැන් ඔන්න ඔබතුමාට මම ඔය ටික ගෙනාව තැන්නේ දැන් ඔබතුමාට තේරුණා නේද නිකන් මේ මේ මේ නිකන් අර මේ මහා භූමිකම්පාවක් වගේ නේ දැන්. නිකන් මේ හෙල්ලෙන්න ගන්නවා නේද මේ දැනගෙන ඉන්න දේවල් ඔක්කොම ටික. ඔව්. අන්න බලන්න. ඒ කියන්නේ මං කියන්නේ දැන් ඔබතුමා ওই ඉන්න ඔක්කොම ෆ්‍රේම් ටික පොඩ්ඩක් අපි දෙතරලා ගමු. හරිද? ඔව් පැහැදිලිවම වෙනස් වෙනවා. අන්න බලන්න. දැන් ඔබතුමාට පේුණා නේද මේ චු කතා කරපු ටිකේදී මේ ටික අමු වෙනමම කතාවක් මේ කතා කරන්න කියන එක. ඔව්. අන්න හරියට. ඔව් කියන්නේ දැන් මං කලිනුත් දේශන අහලා තියෙනවා. ඒවා දැන් මෙතනදී පහවුරු වෙමින් යනවා ඇත්තටම. හරියට හරි. එහෙනම් දැන් බලන්න දැන් මහත්තයා හොඳට බලන්න මම ඔබට මුලින්ම පෙන්නවා ඇහෙන් කරන කෘත්‍ය කනින් නහයෙන් දිවෙන් කයින් මනින් කරන්න බෑ කියලා. ආයතන හයෙන් තියෙන්නේ කෘත්‍ය හයක්. හරිද? හයම කෘත්‍ය හයක්. කෘත්‍ය හයක් තියෙන්නේ. එහෙනම් බලන්න ඔබතුමා මුලින්ම දැක්කනේ ඇහෙන් හිතෙන් එළිය බලන්න දකින්න බෑමයි කියන එක. මගේ අතේ තියෙන කියන්න බැරි වුණානේ. බෑ මයිකල් එක දැක්කා. එහෙනම් කවදාකද හිතින් හුරු හිතින් බලලා දැකලා තියෙනවද බාහිරය ගැන? බෑ ඒක කවදාකවත් ජීවිතේ දැකලම නැහැ. දැකලා. එහෙනම් බාහිරේ යන ශබ්ද දැකලා ඇහිලා තියෙනවද හිතේට කවදාකවත්? ওই විදිහටම ගන්න. එකක් ලියා ගත්තාම ඔක්කොම ටික ගන්න පුළුවන්. ඒ කියන්නේ ආ ඔව්. හරිනේ? ඔව්. එකයි ලෙහෙන්න ඕනේ. ඒ විදිහට ඔක්කොම බලන්න. මේ වෙලාවේ ඥානෙ. එහෙනම් හිතින් පුළුවන් ද රසක් දැනගන්න? බෑ බෑ බෑ. හිතින් පුළුවන්ද ස්පර්ශයක් දැනගන්න? බෑ අපි අර බෑ බෑ එහෙම දැනෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ දැන් තේරෙනවද ඔබතුමාට එතන ඒ වුණාට එතන එහෙන සියුම් ගැටයක් තියෙනව නේද තියෙන තියෙන එතනට එන්න හදන්නේ මම මේ ඔබතුමාට හරිද ඒ කියන්නේ ඔබතුමාට ඉස්සල්ලා මේ ආයතන හයේ කෘත්‍ය ඔබතුමා දැනගන්න ඕනේ සත්සුදක්සේම ඇහැෙන් කරන එක කවදාකවත් කන නහය දිව කය මන හයෙන් පහින් කරන්න බෑ කියලා ඔව් ඒක එක්කන තව චුට්ටක් විතර ගන්න පුළුවන් නම් හොඳයි. මට නිකන් තාම දැනෙනවා මේ හිතර තමයි දැනෙන්නේ කියලා. ඒ කියන්නේ හරියට හරි. ඒක හරි. ඔබතුමා දැන් කොහොම ඉන්න? දැන් ඒකටයි මේ ලියන්න හදන්නේ. ඔන්න බලන්න. හරිද? එතකොට බලන්න. දැන් අපි හිතමු නානවා කියලා ඔබතුමා. දැන් ওই ස්පර්ශය දැනෙන්නේ කොහෙද? කයටනේ. වතුර ශරීරයට වැටෙන්න ඕක. ආ එතකොට හිතට දැනෙන්නේ. හිත හිතද දැනෙන්නේ? <laughs> හිත නානවද? <laughs> හිත නාලා තියනවද කවදක්වත්? හිත බත් කාලා තියනවද කවදක්වත්? හිත තීබීලා තියනවද කවදක්වත්? ආ නෑ නෑ නෑ නෑ. ඒක කවදක්වත් නම් වෙලා නෑ නෑ. වෙලා නෑ. හරියට හරි. අන්නවද හිත ගඳ සුවඳක් කවදක්වත් විඳලා තියනවද? හැබැයි හැබැයි හිත හදා ගන්නව නේද යමක් ඔය වෙලාවේ? ඔය හැමතැනකම හරියට හරි එන්න එන්න හරි එන්න දැන් ඔන්න හොඳට බලන්න එහෙනම් දැන් ඔන්න අපි සංක්ෂිප්තයේ ගේන්න හදන්නේ මහත්තයා ඕන කරන තැනට හරිද හරි සාත් සාත් ඔබ ඔබතුමා බොහොම හොඳ ඔබ පුදුම පුණ්‍යවන්තයෙක් ඔබතුමා මට මේ හරි නිදහසේලා කතා කරේ දැන් හරිද <laughs> මට ඔබතුමා මම මේක කොච්චර වෙලා ගියත් කමක් නැහැ ඔබතුමා අද මේක ලියා ගන්න තු යන්න එපා හා හරිනේ හා හරි. එහෙනම් ඔබතුමා මෙච්චර කාලයකට බුදුදහම කියලා බුදු පියාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මොකද්ද පෙන්වුවේ කියන එක හෙව්වා. නේද? ඒ හොයපු හොයපු දේ ඔබතුමාට දැන් මේ හම්බ වෙන්න යන්නේ. ඔබතුමා ඒක අරගන්න නැතුව යන්න එපා. මම මේ කියන්නේ හොඳේ. ඒක අරගෙන මේ යන්න. අරගෙන මේ යන්න. හරි මම උත්සාහ කරන්න ඔබතුමාට ඒක කිපෙන්නලා දෙන්න. එහෙනම් ඔබතුමා දැක්කා. ඇහැ කන නාසය දිව කය මන කියන්නේ හය ආකාරයකට දේවල් දැනගන්න පුළුවන් දොරවල් හයක් කියලා. ඔවමංක දැක්කා ඇත්තටම හරියට කියන්නේ අර අවසාන උදාහරණයෙන් මේ අර හිත පිළිබඳව තියෙන එකත් ලැහිලා යනවා අන්න හරි එතකොට එහෙනම් එක දොරකින් කරන දෙයක් තව දොරකින් කරන්න බෑ කියලා දැක්කා ඔව් අන්න හරි හැබැයි මේ ඇහැ කන නාසය දිව කය මෙන්න මේ පහ ප්‍රයෝගී කරගෙන හිත ගමනක් යනවා මේ මනස ගමනක් යනවා හරිද හැබැයි ඒ යන ඒ ඇහැ ඇහැට ඔන්න බලන්න ඕක තමයි පෙන්වන්නේ මහවේදාල සූත්‍රයේ. සාරිපුත්ත මහරහතන් වහන්සේත් කොට්ටිතව මහරහතන් වහන්සේත් කතා සාකච්ඡාවක ඒකේ පෙන්නනවා ඇහැ චක්කු ඉන්ද්‍රියට හිත පිහිටනවා කියලා. සෝත ඉන්ද්‍රියට හිත පිහිටනවා. ගහන ඉන්ද්‍රියට හිත පිහිටනවා. ජීව ඉන්ද්‍රියට හිත පිහිටනවා. කාය ඉන්ද්‍රියට හිත පිහිටනවා කියලා. දැන් ඔබතුමාට තේරෙනවද ඇහැ කියන දොරෙන් හිත ඉබිලා බලනවා. කන කියන දොරෙන් ద్వාරෙන් හිත ඉබිලා බලනවා. හැබැයි ඒ ඉබිලා බලලා ගන්න දේවල් එකක්වත් ඒ ద్వාර එකක්වත් දන්නේ නැහැ. දැන් ඔබතුමා ජනේලෙන් එළිය බලනවා. ජනේලෙ දන්නවද ඒ බව? නෑ නෑ. අන්න හරි. ජනේලෙන් එනවා එරියම සද්ද ටිකක්. දැන් ජනේලෙ දන්නවද ඒ බව? නෑ. අන්න ඔය වගේ නේද ඇහැ කන නාසය දිවකය කියන ජනේල පහ. ద్వාර පහ. ඔබතුමා කියන්නේ එතකොට මේ මේ ටික ප්‍රයෝජනයට අරගෙන හිතෙන් තමයි ගේම ගහන්න කියලා. හරියටම හරි. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. මම කියනවාද ඔබතුමාට දැන් තේරෙනවද? එහෙම වෙන්නේ එහෙමයි වෙන්නේම කියලා. අංශු මාත්‍රයක් හරි ඔබතුමාට එතන විචිකිච්ඡාවක් තියෙනවා යන්න එපා. ඒක ලියා ගන්න නැතුව යන්න එපා. කරුණාකරලා ඒක ලියා ගන්න. නෑ මට ඒක ඇත්තටම තේරෙනවා. දැන් පැහැදිලිවම පැහැදිලිවම මේ එතකොට මේ ඇහැ ඇහි ඇහැට අර බාහිර දකින රූප දකින්න දකින්නේ හිතේ නේද බලන්නේ අන්න හරි ඒ කියන්නේ ඇහැ උපයෝගී කරගෙන හිත ලෝකයක් හදා ගන්නවා කන උපයෝගී කරගෙන හිත ලෝකයක් හදා ගන්නවා නහය උපයෝගී කරගෙන හිත ලෝකයක් හදා ගන්නවා එතකොට කය උපයෝගී කරගෙන ලෝකයක් හදාගන්න. දිව උපයෝගී කරගෙන ලෝකයක් හදාගන්න. හැබැයි මේ හදාගන්න එක ඇහැ කන නාසය දිව කය කියන පහ දන්නවද මෙලෝ දෙයක්? ඇහැ ඔන්න ඇහැ වැහුවා. ඇහැ අරිනකොටම ඔබතුමා මොකද්ද ඉදිරියේ තියෙන දේවල් ටිකක් කියන්නේ? පුටුවක් තියෙනවා ට්‍රවල් ට්‍රැක් එකක් තියෙනවා ෆෑන් එකක් තියෙනවා ඇහැ ඇරලා ඇහැ වහලා ඇහැ අරින්න කිව්ව හැටි තියෙන්නේ පෙනීම ඔව් පෙනීම හැදෙන්නේ කොහොමද ඇහැ රූප චක්කු විඥානය කියන හේතු තුනෙන් ඔව් ඔන්න පෙනීම පෙනීමට වැටුනේ මොකද්ද ඔය සමස්තයම නේද ඒ කියන්නේ ඇහැ වහලා ඔබතුමා හිතන්නේ නැතුව ඇහැ අරින්න ඔන්න ඇරපු හැටි දැන් ඇහැට වැටලා තියනවා නේද ඇහි වැටෙන්න පුළුවන් පරාසය තියෙන ඔක්කොම ටික දැන් වැටලා තියනවා නේද ඔබතුමා එලියට ගිහින් ඔය විදිහට ඇහැ වහලා ඇහැ ඇරියොත් එයා ඔබතුමාගේ ඇස් දෙක යන්න පුළුවන් පුළුවන් මේ පරා පළලයි දිගයි ඔක්කොමත් එක්කම වැටලා නේද ඔක්කොම ටික ඔක්කොම ටික වැටිලා තියෙනවා ඔය තියෙන්නේ පෙනීම මේක තමයි පෙනීම ආ දැන් ඔතනින් ඔබතුමා වෙන් කරනවා නේද දැන් වෙන් කරන්නකො ඉස්සරහ තියෙන ඒවා ගැන පුටුව පුටුව පුටුව ඊගාවට ට්‍රවල් ට්‍රැක් එක ඊගාවට ෆෑන් එක ඊගාවට ලැප්ටොප් එක ඔය ඔක්කොම ඔය ඔක්කොම ටික කියන්නේ කවුද ඇහැද කියන්නේ හිතද දැන් කියන්නේ ඔය <laughs> හිතින්ද කියන්නේ මේ ඔක්කොම ටික පැහැදිලිව මාර ඇහැට පේන්නේ නෑ නේද පේන්නේ කියන්නේ ඒක අපි අර පෙව් අර හා නැත්තම් අර මුලින්ම එන්න ඕනනේ ඇහැට අර පේන පරාසයම එන්න ඕනනේ මේක එකක් වෙන් කරලා ફોකස් කරලානේ දැන් ගත්තේ කියන්නේ වෙනම එකක් අල්ලලා තමයි ගත්තේ ගන්න හිතෙන් හරියට හරි දැන් ඔබතුමාට අන්න ගමන යනවා අන්න ගමන යනවා මෙයා හරිද ඔන්න ගමන්න යනවා. ඔය තියෙන්නේ චක්කුම් පටිච්ච රූපේටි උපජ්ජිත චක්කු විඥාන. ඇහැ වැහුවා ඇහැ ඇරියා ඔච්චරයි. ඔන්න ඔතන. තිංගං සංගති පස්ස ඇහැ මැරුණා. ඕක උතනින් නිරුද්ධ වුණා. නිරුද්ධ වෙනකොටම බලන තිංගං සංගති පස්ස ස්පර්ශ වෙන්නේ කොහෙද? මන ආයතනිය හට ගන්නවා. ඇයි මේ චක්කා ඇහැ ඉපදෙනකොටම මනත් ඉපදෙනවා. හරිද? මේ දෙක එකට වෙන්නේ. මන නැතුව ඇහැට යන්න බෑ. මේකක්වත් යන්නේ මන මුල් මුල් වෙලා තමයි මේ ගමන යන්නේ. හැම තැන දැන් බලන්න ඔබතුමාට නිර්වින්දනය කරපු වෙලාවක සිහි නැති කරපු වෙලාවක ඔබතුමාට මෙලෝ දෙයක් දන්නවද ඔබතුමාට මොනවද කරන්න කියලා? නෑ දන්නේ නෑනේ. ඒ වෙලාවේ නැත්තේ මොකද්ද? ඔන්න ඔය හිතනේද පිහිටන්නේ නැත්තේ. ඔව් එතකොට සිහිය කල්පනාව හිතන එක නැතුව. නෑ හිතන එක නෑ. අන්න. හැබැයි ඇහැ නැති වුණාද? ඇස් තියෙනවනේ. කන ඇහැ කන නාසය දිව කය ටික කොහොම තිබුණානේ දැන් ඇහැරලා පෙන්නනවා දැන් පේනවද හම්බ වෙනවද නෑ පේන්නේ නෑ දැන් කන ගාවට ගල්ලා කියනවා ඇහෙනවද නෑ ඇහෙන්නේ නෑනේ ඇහෙන්නේ කටට දානවා කන්න කැමතිම කෑමක් දැනෙනවද රස දැනීමක් එන්නේත් නෑ අර කියන්නේ හිත හිත නෑ හිත නෑ එහෙනම් හිත දැනෙන්න දැනෙන්න කෙනින් නෑ දාන්න දැනෙන කෙනා උතන නෑනේ හරි නේද? දැනෙන කෙනා. ඔව් හරියට හරි දැනෙන කෙනා. ආ දැන් එහෙනම් ඔබතුමාට එහෙනම් බලන්න ඒ වගේ මොහොතක ඇහැ ඇරලා පෙන්නුවාට ඇහැට කවදාකවත් මේ පුටු මේ මේස මේ මේ ඉර මේ ලැප්ටොප් එක මේ බිත්තිය මේ එකක්වත් හම්බ වෙලා දන්නවද? ඇහැ දන්නවද මේ බව? ඇහැ ඇවිල්ලා කණ්ණාඩියක් වගේ උපකරණයක් නේද? කණ්ණාඩියටත් ওই විදිහටම වැටෙනවා නේද? ඔක්කොම ටික ඇල්ලුවොත්. කන්නාඩිය දැන් ඔබතුමා ඉන්න තැනම කන්නාඩියකුත් සකස් කරනවා ඉදිරිපිට තියෙනවා වැටෙන්න. ඔබතුමා ඇහෙනුත් දකිනවා කණ්ණාඩියනුත් බලනකොට කණ්ණාඩියටත් වැටලා නේද මේ විදියට? කණ්ණාඩියටත් එතකොට එහෙම පේනව බැලුවාම නේ. අන්න හරි. එතකොට කණ්ණාඩිය දන්නවද මේවා වැටලා කියලා? කණ්ණාඩි කහම දන්නේ ඒක කොහොමටත් කණ්ණාඩි දන්නේ නැහැ. එහෙනම් කණ්ණාඩියට නිමිත්තක් නැහැ නේද? පුටුවක්, මේසයක්, ඉරක්, හඳක්, පොත්, ලැප්ටොප් ලෝකයක් ගොඩනගින්නේ නැහැ නේද? එහෙනම් අනිමිත්තයි නේද? නිමිත්තක් ගන්න බැහැ. නිමිත්තක් නැහැ. කණ්ණාඩි නිමිත්තක් ගන්න. ආ එහෙනම් බලන්න ඇහැ කියන්නේ තුන් වගේ උපකරණයක්. දැන් කැමරාවක් තියෙනවා. CCTV කැමරාවක්. ওই කැමරාව දන්නවද ওই කැමරාවට වැටෙන දේවල් ගැන? කැමරාව දන්නේ නෑ. හරියට හරි. දැන් ඔබතුමාට තේරෙනවද? දැන් ඔන්න වගේ උපකරණයක් ඇහැ කියන්නේ. කන, නහය, දිව, කය කියන්නේ ඔන්න වගේ උපකරණ පහක්. කෘත්‍යයක් කරන්න පුළුවන්, සටහනක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇහැට හැකියාවක් තියෙන ඔන්න ඔය වර්ණ සටහන් ටික ගන්න. කනට තියෙන ශබ්ද සටහන් ටිකක් ගන්න. දිවට තියෙනවා රස සටහන් ටිකක් ගන්න. නහයට තියෙනවා ඒ වගේම. කයට තියෙනවා ඒ වගේම. මනට තියෙනවා ඒ වගේම. දැන් තේරුණාද ඔබතුමාට? හැබැයි ඒක අරගෙන වෙන දේ වෙන එකක්. හරිද? ආ එහෙනම් බලන්න එහෙනම් ඇහැට කවදාකවත් මේ හිත හදාගෙන දැන් ඔන්න ඔබතුමා ඉදිරි පිට තියෙන පුටුව කියලා කිව්වා. දැන් පුටුව කවදාකවත් ඇහැ දන්නවද මේ පුටුවක් කියලා? මේ ලැප්ටොප් එකක් කියලා? ඇහැට දැනගන්න බෑ දැනගන්න බෑ දැනගන්න පුළුවන් නම් මෙහෙම ප්‍රශ්නයක් වෙනවා නේද මහත්තයා කෙනෙක් ගැහක් තව කෙනෙක්ට බද්ධ කරන්න පුළුවන්ද කවදාවත් එහෙම තිබ්බොත් බෑ නෑ නේද ඒ කියන්නේ ඔබ දැකපු ලෝකය ඔබ ගැහැ බද්ධ කරනවා තව කෙනෙක්ට ඔබගේ නෝනා දරුවෝ ඔන්න ওই ටික ගන්නකෝ ඔබගේ ගෙදර ඔබගේ ඇඳ ඔන්න ওই ටික දැකපු ඇහැ තියෙනවනේ ඇහෙන් නම් දැක්කේ ඕක තව කෙනෙක්ට දුන්නේ හැටිය එයාට ඔය එයත් ඔයාගේ ගෙදරට ආපු දාන්දර ආ මේ මගේ ඇඳ මේ මගේ නෝනා මේ මගේ දරුවෝ ටික කියලා ගන්න වෙනව නේද? පැහැදිලිවම එහෙම එයා එතකොට ඒකෙන් පැහැදිලිවම තේරෙනවා ඇහැ කියන මස් කෑල්ලේ මොනවත් ගබඩා වෙන්නේ නැහැ. හරියටම හරි. දත්ත දත්ත නෑනේ. ඕක උපකරණයක් විතරයි දෙයට ටිකක් ගන්න තියෙන්නේ. ඒක මේ ඒක ඇවිල්ලා ඒක හෝමහරු මධ්‍යස්ථානයක් වාගේ එකක්. අර ගන්නව අර ගැනීමක් ඒක හෝමාරු මේක ඇවිල්ලා සෙන්සර් එකක් විතරයි සෙන්සර් එකක් විතරයි අන්න බලන්න හරිනේ එහෙනම් දැන් ඔබතුමාට තේරුණා නේද එහෙනම් මේ එහෙනම් දැන් ඔය දැන් පුටුව කියලා කිව්වා නේද ඔබතුමා කම්පියුටරයක් කියලා කිව්වා නේද ඔය එකක්වත් ඇහැදන්නවද නෑ මේ එකක්වත් ඇහැදන ගන්න බෑ අන්න එහෙනම් බලන්න ඔබ සංසාරය ආපු ගමනේ මෙච්චර කාලයක් අන්නවරත සංසාරයක ආපු කියලා දන්නවනේ ඇවිල්ලා තියනවා කියලා ඔන්න ඔය ගමනේදී ඔබතුමා ඔබතුමාට ඇහැ කන නාසය දිව කය මන ආයතන හයත් එක්ක හරි තුනක් එක්ක හරි එකක් එක්ක හරි ඔය ටිකක් එක්කනේ ඔබ කොහේ ඉපදුනත් ඉපදිලා තියෙන්නේ ඔව් සත්‍යයක් ඇටියෙ අන්න හරි සත්‍යයක් ඇටියෙ ඉපදිච්ච හැම තැනකම ඒ මොකක් ඉපදුනත් වෙලා තියෙන හිතක් නේද හටගෙන තියෙන හැමතිස්සෙම ඔව් එතකොට රූප ගැටුණාට කන සද්ද ගැටුණාට දිව රස දැනුණාට නහය ගඳ සුවඳ දැනුණාට කය පොට්ටබ්බ වුණාට මන ධම්ම කියන තැනින් නේද ලෝකයක් ඇවිල්ලා තියෙන්නේ. ඔව් හිතෙන් ආනරි. හිතක් තමයි. ඒ කියන්නේ ඇහැක් ඉපදුනත් කනක් ඉපදුනත් දිවක් ඉපදුනත් නහයක් ඉපදුනත් කයක් ඉපදුනත් මොකක් ඉපදුනත් හිතක් නේද හටගෙන තියෙන්නේ. ඔව් ඔව් මොකක් ඉවදුනත් එතන හිතක් තමයි හටගන්නේ ඒ ඒ හටගත්ත හිත ඒ හිතගත් හටගත්ත හිත දැනගත්තදී කවදාකවත් ඇහැ කන නාසය දිව කය දැනගෙන තියනවාද ආ ඔව් එහෙම දැනගන්න බැරුව වෙනවා. එතකොට ඒක උපකරණයන්නේ අර ආ දැන් එතකොට ස්වභාවයෙන් හරි. එහෙනම් අනවරත සංසාරේකම ඇහැ කනනාසි දිවකය කියන පහම තිබිලා තින්නේ Nirodhayakම නේද? හිස් ගෙවල් පහක් නේද? ඔව් එතකොට ඒ ටික ඒ ටික මෙලෝම දෙයක් දන්නේ නැති නිකන් අර කැමරාවක් උපකරණ මේ ස්වභාවයක් විතරයි එතකොට ඒක තියෙන්නේ. හරියට හරි. එහෙනම් දැන් ඔබතුමාට ඇහෙන් මිදෙන්න පුළුවන් නේද? සංසාරෙදිම නොදැක්ක හැක් දැන් පහල වෙනවා නේද එහෙන් මිදෙන්න. ඔව් මෙතන වෙනස්ම චින්තන චින්තනය දෘෂ්ටියක් හට ගන්නවා. එතකොට අය කියන්නේ අර මේ ඇහැ පිළිබඳව තියෙන ආකල්පය නැතුව යනවා. එතකොට උපකරණ මේ ස්වභාවයෙන් දකින්නවා දකින්නවා. ඒ කියන්නේ ඇහැ අවබෝධ කරන්නේ පසු රහේ ස්වභාවය කතාව දැනගත්තා. දැක්කා නේ. හරියටම හරියන ඇහැ අවබෝධ කරා නේද එතකොට? කන අවබෝධ කරා නේද? දිව 10 කය පහ අවබෝධ කරගත්තා නේද? මේ පහ මොකද්ද කියලා. මෙච්චර කාලයකට වෙලා තියෙන දේ. ඔව්. එහෙනම් බලන්න ආ හරි. එහෙනම් බලන්න ඇහැ තීච්චිදී ඇහෙන් මිදෙන්න පුළුවන් නේද දැන් මේ මොහොතේ? හොඳට බලන්න. ඔව් එහෙන් පැහැදිලිවම දෙන්න පුළුවන්. අන්න බලන්න. එහෙනම් දැන් ඔබතුමාට දකින්න තියෙන එක තැනයි නේද? අන්න බලන්න එහෙනම් ඇහැ කන නාසය දිව කය කියන්නේ අනාගතයේ කොහේ ඉපදුනත් මේ ප්‍රශ්නේ විසඳගන්න බැරුව. ඔය සිද්ධියම නේද වෙන්නේ? ඔය සංතෑන්තියම නේද වෙන්නේ? ඕකම නේද වෙන්නේ? මේක මේකම තමයි වෙන්න ඕන. මේකම තමයි වෙන්නේ. අන්න හරි. මේ මොහොතෙත් ඕක අවබෝධ නොවුනොත් ඔය සංතෑනියම නේද වෙන්නේ? ඔව්නේ. ඔව්. එහෙනම් ඔබතුමා මේ මොහොතේ දැක්කා නේද තුන් කාලෙම? තුන් කාලෙම ඔබතුමා දැක්කනේ දැහැ කනනාසි දිවකය කියන පහ මේ මොහොතේ ඔබතුමාට අවබෝධ කරගන්න පුළුවන් නේද? මේ පහෙන් මොකද්ද වෙන්නේ කියන එක. <laughs> හරිද? ඔන්න බලන්න. ආ එහෙනම් බලන්න ඔබ මේ මොහොතේ ඇහැ තුල පිහිටන්නේ කන නහය දිව කය කියන පහේ පිහිටන්නේ ඔබ මේ පහෙන්ම නිදහස්. ඒ පහම හිස් ගෙවල් පහක් කියලා ඔබතුමාට ඒ පහට ලෝකේ ওই පහෙන් කවදාකවත් ඔබතුමාට ලෝකයක් සකස් වෙලා නැති බව ඔබතුමාට දැන් වැටහෙනවා නේද? හරි බාහිර පහෙන් ලෝකයක් ගොඩ නැගෙන්න ඒක නිකං සංඥා ටිකක් කියන්නේ අර අර හිත ඇතුලෙන් ගොඩනගා ගන්න ලෝකයට සංඥා ටිකක් දෙන්නේ. කියන්නේ තොරතුරු ටික හදා ගන්න මේ මෙහෙම හදා. කියන්නේ තොරතුරු ටික ගෙනල්ලා දෙන උපකරණ ටිකක් විතරක් වෙනවා. හැබැයි ඒ ඒ ඒ ඒ වෙන දෙයක්වත් එයා දන්නවද? නෑ නෑ නෑ එයා දන්නේ. ඒ මන්නේ කියන්නේ. ඒත් කියන හිතෙන්නේ දැන් නිවන්නේ. ආරිනේ. එහෙනම් දැන් අපිට තියෙන එකක් නේද පහක් වහලා එකක් දිහා බලන්නනේ තියෙන්නේ. ඔව් ඔව් ඔව් ඔව්. අන්න තමයි ප්‍රශ්නේ කියලා නම් හොඳටම තේරෙනවා. ආ එහෙනම් අපිට අර දොරවල් පහම වහලා දාන්න පුළුවන් නේද? ඒ දොරවල් පහම වහලා දාන්න පුළුවන්. හරියට හරි. එහෙනම් බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගන්නෙත් කිව්වේ ඕක විතරයි නේද? පස්වෙනි එකනේ, හයවෙනි එක නේද? හිත නේද? මෙන්න මේ. ආ එහෙනම් අපි එතනට ආවනේ දැන් ඕන කරන දැනට. ඔව් ඒක තමයි ඇවිල්ලින්නේ. අන්න හරි. ඔන්න බලන්න. ඇවිල්ලින්නේ. අන්න හරි. දැන් හරි. ඔන්න දැන් එනකම් ඔන්න අපි ඔපරේෂන් එක පටන් ගන්න ඕතන. හරි? ඔව් ඔව්. හරි නේ හරි. මොකද ඔන්න අර වගේ පොඩි තැනක හරි ඔබතුමාට පොඩි හරි විචිකිච්ඡාවක් තිබුණොත් මේක පෙන්වන්න බෑ. හරිනේ? ආ එතන එතන. හරි. එතකොට මට තාක්ෂණ සූරි ප්‍රශ්නයක් තියෙනවා. කියන්න. අර විඥානමය ස්වභාවය කියන්නේ මනසේ හිතේම හටගන්න නේද? නැතුව විඥාන ධාතුවේ මේක තියෙන්නේ. විඥාන ධාතුව විඥාන ධාතුවනේ අන්න හරි ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු කීයක් තියෙනවද 6යි ඔව් ඔබතුමාට ආයතන කීයක් තියෙනවද 6යි ඇහැ කන නාසය දිව කය මන ඒ පැත්තේ 6යි මේ පැත්තේ 6යි මේ පැත්තේ 6 තියෙන්නේ එහා පැත්තේ 6 අවබෝධ කරගන්න ඇහෙන් තේජෝ ධාතුව හරිද කනෙන් වායෝ ධාතුව නහයෙන් ආකාශ ධාතුව, දිවෙන් අපෝ ධාතුව. හරි? ඊට පස්සේ කයෙන් පොට්ටබ්බ ධාතුව, කයෙන් පඨවි ධාතුව, මනෙන් විඥාන ධාතුව. හරිනේ? එහෙනම් 6ට 6යි. බලන්න අචේතනික ධාතු ටිකක් සචේතනික ධාතුවකින් ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙන්නේ. ඒ කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ ආකාශ පටවියාපෝ තේජෝ වායෝ කියනට අචේතනික ධාතු ටිකක්. ඒව දන්නේ නැහැ කිසි දෙයක් ගැන. එතකොට ඒක නිසා හටගන්න එක තමයි ආකාශ ධාතුව. හරිද? ඊට පස්සේ හයවෙනි එක තමයි විඥාන ධාතුව. ඔන්න ඔක තමයි සචේතනික ධාතුව. එතකොට බලන්න ඔය අර පහ උපයෝගී කරගෙන මෙයා ගමනක් යනවා. හදාගෙන. හ්ම් හ්ම්. දැන් තේරුණාද? ඔව් ඔව් අන්න බලන්න. අන්න බලන්න. එහෙනම් එහෙනම් ඔන්න දැන් ඔන්න අපි ඔන්න ඕන කරන තැනට ආවා. මේ පටවි ධාතු, ඒ කියන්නේ පටවි ආපෝ තේජෝ වායෝ කියන ඒවායේ ස්වභාවය මොකද? ඔන්න ඔකට කියනවා සතර මහා භූත කියලා. ඕක වෙන් කරන්න පුළුවන්ද? මේ පටවි, මේ ආපෝ, මේ තේජෝ, මේ වායෝ කියලා වෙන් කරන්න පුළුවන්ද? නැත්නම් එකටම පවතිනවද? ඒකටම පවතින ස්වභාවයක් තමයි ඒ වගේ තියෙන්නේ. අන්න හරි. ඒකට කියනවා අවිනිබ්බෝගික රූපකල්ප. අවිනිබ්බෝග කියලා කියනවා. මොකද අවිනිබ්බෝග කියන්නේ වෙන් කරන්න බෑ. එකක් වෙනස් වෙනකොට අනිත් ඒවාත් වෙනස් වෙනවා. ඒ කියන්නේ එකටම පවතින්නේ. හරිද? එකටම පවතින්නේ. ඒ කියන්නේ ඕකෙන් හටගන්න රූප හතරක් තමයි වර්ණගන්ධ රස ඕජා කියන්නේ. එහෙනම් ඔන්න ඔබට කියනවා පටවියාප තේජෝ වයි වර්ණගන්ධ රස ඕජා කියලා කියන්නේ සුද්දාස්ඨික ස්වභාවය. හ්ම්. ඒතකොට මේ සුද්දාස්ඨික වෙන් කරන්න බෑ. හරිනේ? එතකොට ඔබේ කය කියන තැන, තියෙන තැන ওই සුද්දාස්ඨික වල එකතුවක් තියෙන්නේ. උත්තුජ සුද්දාෂ්ටක වල එකතුවක්. උච්චුද ආහාරජ සුද්දාෂ්ටක වල එකතුවක් තමයි ඔබේ කය කියන්නේ. හරිනේ? එතකොට ඇහැ කියන තැන මස් ඇහැ කියන තැන මස් කන මස් දිව මස් කය මේ ඔක්කොම මොනවද හැදලා තියෙන්නේ ඔන්න ඔය සුද්දාෂ්ටක වලින්. සුද්දාෂ්ටක වලින් ඒක හරි. හරිනේ? එතකොට ඔබේ මේ කය කියන තැන ඔන්න ආහාරජ උත්තුජෝ සකස් සකස් වුණු සුද්දාෂ්ටක ස්වභාවයක් උතන තියෙනවා. ඒතර ඔහුගේ ස්වභාවය මොකක්ද හැම මොහොතෙම විපරිණාමයටපත් වෙනවා, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. හරිනේ? එන ඔබේ හැ මේ දැන් තියෙන හැ මුකට මොකද අන්න හරි. එහෙනම් ඔබට දෙපාරක් එකම හැ හම්බ වෙලා තියෙන්න පුළුවන්ද? දෙපාරකම හම්බෙන්නේ නැහැ ඒ විදිහට විපරිණාම ස්වභාවයේ තුල කවදාකවත් හම්බෙන්නේ නැහැ දෙපාරක්. එහෙනම් ඔබතුමා හරියට හරි. එහෙනම් ඔබතුමා දකින්නනේ දැහ කන නාසය දිව කය කියන මේ පහේ ස්වභාවයම. එක මොහොතක් දෙපාරක් නොපවතින බව. හැම ෂණයකම අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට විපරිණාමය වෙවි යන ස්වභාවයන්නේ තියෙන්නේ. ඔව් මට ඒක ඇත්තටම තේරෙනවා කියන්නේ විපරිණාමය කියන ස්වභාවයක් තුල විපරිණාමය කියන ස්වභාවයක් නම් මේ පටු ව්‍යාපෘතේජෝ වර්ණ ගන්ධ රස ඕජාවල තියෙන්නේ මේ ඒ හරහා ගොඩනැගිච්ච සියලුම වස්තු විපරිණාමයට පත් වෙන වෙනස් වෙනවා. එතකොට මොහොතක් ගානේ අලුත් වෙනවා කියන දැක්මකට එන්න පුළුවන්. ඒක වෙනස් වෙනවනේ. හරියට. හරි එහෙනම් මේ ලෝකේ ඉන්න සියලු සත්පුද්ගලයන්ගේ ස්වභාවය ඔහොම නේද? ඒ කොහොම අපිට පේන්නේ නැහැ වෙනස් වෙන එකපාර නේද? අර වේගයෙන් වෙනස් වෙනවා. වේගයෙන් වෙනස් වෙනවා. එහෙනම් හැම මොහොතකම වෙනස් ඔන්න වෙනස් වෙනව තැනට කියනවා දැන් තියෙන එක ඊවාවට නොපවතිනවට කියන ජරාවටපත් වෙනවා කියලා. මරණයටපත් වෙනවා කියලා. දැන් තේරුණාද? ඇයි දැන් එක මැරිලා නේද ඊගාව එකක් ඉපදිලා ආයි මරණයටපත් වෙන්නේ? අනිවාරෙන් උපදින්න නම් මැරෙන්න්න ඕන හරියටම හරි හරිය එන උකට කියනට අනිච්ච ස්භාවයක් කිය ඒකට කියන්නේ අනිච්චන ඒනම් මේ ලෝකයේ තියෙන ධර්මතාවයක් තමයි බ්‍රහ්ම න්‍යාමයක් තමයි අනිච්ච දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. එහෙනම් බලන්න සියලු සත්පුද්ගලයන්ගේ ස්වභාවය මොකද? අනිච්ච ස්වභාවය. එහෙනම් මේ ද්‍රව්‍ය වස්තුත් ওই විදිහට නේද? ඔක්කොම අරන් බලන්න ওই විදිහටම. ඔව් ඔව්. ඒ ඔක්කොම සකස් වෙලා තියෙන ඔයගේ සතර මහා භූත වලින් එකතු වෙන්නේ හැමතැනම. ඔව් එහෙනම් ඒවේ ස්වභාවයත් හැමතිස්සෙම මොකද ජරා මරණ කියන ස්වභාවය නේද ජරාම ඒ කියන්නේ අර විදිහම වෙනවා එහෙනම් ජරා මරණ කියන්නේ ආ ජරා මරණ කියන්නේ සැපද දුකද ජරා මරණ කියන්නේ දුකන්නේ ආ එහෙනම් යම් අනිච්චන ස්වභාවය ඒකේ ස්වභාවය මොකද්ද දුකක් නේද අනිච්ච නම් අනිච්ච නම් ඒක දුකක් වෙනවා. ආ දැන් ඔබට හරි හරි සරලව පේනවා නේද? මේ වැඩි දුර දුවන්න ඕනේ මේ අපිට මේ අපි දකින්න තියෙන මේ මේ ජීවිත අවබෝධයෙන් දකින්න පුළුවන් නේද දැන් කොහොම? මහා ගැඹුරු දේවල් ඕනේ. එහෙනම් යමක් අනිච්ච නම් දුකමයි නේද? ආයි ආයි ආයි මේ මේ දෙකක් නැහනේ. හරිනේ? පැහැදිලිවම ඔව් ජරා මරණ වෙනවා කියන්නේ දුකම තමයි. දුකම තමයි නේද? හරිනේ. හරි. එහෙනම් එහෙම එහෙම ෂණයක් දැන් එහෙනම් බලන්න ඔකේ ආයුෂ කොච්චරද? ෂණයක්ක් පවතිනවද ඔය වෙන සිද්ධියේ? උපාද තිතිබංග. උපදුනා තිතියක් සුළු ෂණයක පැවැත්මක් ඊට පස්සේ අනබන්න බංග. දැන් බලන්න ගන්න දෙයක් තිබුණාද උතන? සාරවත් දෙයක්. ගන්න බෑ ගන්න තරම් මොකුත් නෑ. ඉතින් සාරවත් දෙයක් නැවතිනවද ගන්න පුළුවන් කියලා. ගන්න දෙයක් නෑ. සාරයක් නෑ. සාරයක් නෑ නේද? එහෙනම් අසාර කට්ටේන අනත්තා. අන්න බලන්න. මේ විපරිණාමයම තමයි මෙතන කතාව නේද? විපරිණාමය මොනවද නේද? අන්න හරි ඒක. වෙනස් වෙනවා. අන්න හරි. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා නම් ඒකේ ආත්මීසාරයෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවා. සාරයක් කියලා ගන්න දෙයක් තියෙනවද එතන ඒ ඒ සිද්ධියේ නෑ නෑ නෑ නෑනේ කොහොමටත් බෑ බැරි වෙනවා දැන් හැබැයි මෙහෙම මෙන්න මෙහෙම චූරි ප්‍රශ්නයක් තියෙනවා අපි දැන් මේ භෞතික කොටස නේද මේ සත්ව පුද්ගල මේ මේ මේ කියන්නේ සත්ව නෙමෙයි මේ භෞතිකව පටවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා කියන මේ භෞතික කොටසේ විපරිණාමයක් සිද්ධ වෙනවා කියන එක ඇහැට පේන්නේ නෑ නේද අන්න එක පේන්නේ ඇත්තටම දැන් අපි දැන් මේ දැනගන්නේ ඕක මොකද ප්‍රඥාවෙන් නේද ඕක ඕක විඥානයක් නෙමෙයි එතනිනුත් එහාට ගිය තැනක් දැන් මේ තියෙන්නේ ඔබ විඥානිනුත් එහාට ගිය තැනක් මේ මොහොතේ ඔබ ස්පර්ශ කරන්නේ තේරුණාද ඔව් ඔබ ඉන්නේ පැහැදිලිවම ඊටාම මේ හික්මීමෙන් අවබෝධයෙන් හික්මීමෙන් මෙත් බලනවා යමක් තේරුම් ගන්නවා අන්න අන්න හරි එහෙනම් ඔබතුමා දැන් දැන් මේ වෙලාවේ ඔබතුමා ඔය ඔය කියන සංසිද්ධිය දැන් දකින්නේ මේ වෙලාවේ විඥාණයෙන් නෙමෙයි. ඔබතුමා ඊට එහායින් ගිය බුදු පියාණන් වහන්සේගේ කිව්ව අර පෙන්නන නුවණ නුවණ ප්‍රඥාව කියන තැනින් ඔබතුමා මේක දැන් දක්කගෙන යන්නේ. තේරුණාද? ඔව් ඔව්. එහෙම එහෙම හිතන්න හිතෙනවා කියන්නේ දැන් සාමාන්‍යයෙන් මං මේ ලෝකෙ දකින්න විදිය නෙවෙයි මේක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙනස් වීමක් දකින්නේ නැහැ නේ. ওই විදිය වෙනස් වීමක් අපි ජීවත් වෙනකොට දකින්නේ නැහැ නේ. දකින්නේ නැහැ. ඕක දකින්නේ තුන්වෙනි හැංගි. තේරුණාද මේක එතකොට වෙනස් දැක්මක් පැහැදිලිවම ඔය එතකොට වෙනස් දැක්මනේ එහෙනම් ඔබතුමාට ඔය ඇහැ දුන්නේ කවුද බුදු පියාණන් වහන්සේ ඔය ඇහැ ඇරියේ තේරුණාද එහෙනම් ඔබතුමා උන්වහන්සේ දැන් මේ මේ පැහැදිලි කරපු දේ ගැන ඔබතුමාට මම දැන් කියලා දෙනවා මම ඉතින් මේ භෞතික ගැන මම පොඩක් කතා කරන්නේ හරි එතකොට බලන්න එහෙනම් ඔබතුමාටවත් කවදාකවත් එක ඇහැක් කියලා ගන්න පුළුවන් අවස්ථාවක් නැහැ එක කණක් ගන්න බෑ නහයක් ගන්න බෑ දිවක් ගන්න බෑ කයක් ගන්න බෑ. එහෙනම් බලන්න ඔය පහ ගන්න බැරි වෙනකොට ඔය පහ නිසා නේද ඇහැ රූප කියලා ගැටුනේ. කන ශබ්ද කියලා ගැටුනේ. ඔය ඇහැ මේ මොහොතේ උපදින ඇහක් නේද දැන්? එහෙනම් ඇහැ තියෙනවද දැන් ඉපදෙනවද? අලුතෙන්ම බැලුවාම මේ උපදිනවා කිව්වට ජරා වෙනවා. මර මැරෙන එතරම් නැති වෙනවා. ඒ කියන්නේ පවතින්නේ නැතුව. අන්න හරිය. ඒ කියන්නේ මරණයටපත් වෙන්න නම් උපදින්න ඕනේ නේ. උපත මරණය. එතට තුනම එකතනම වෙන එකන ෂණික් එන උපතුමා දකිනනද ෂණික උපතමරණයක් ඇහි කනේ නහයේ දිවේ කයි ෂණික උපතමරණය දකිනනද මේ මොහොතේ එකන් යමක් මැරෙන්න නම් ඉපදෙන්න බෑ නැත්තම් බෑ ඒක වෙන්නේ නෑනේ ආ දැන් උපතයක් වෙන්නේ නෑනේ එහෙනම් ඔබතුමා දකිනනද ඇහැ කන නාසය දිව කය මේ පහේ හැම මොහොතකම ෂණික උපතමරණයක් තියනවා කියලා ඔව් විපරිණාමය තුළ අනිවාර්යයෙන්ම මෙතන මේ සනික උපත මරණයක් තියෙනවා. අන්න හරි. එහෙනම් කියලා කියන්න බැරි තරම් වේගෙන් උපත මරණයක් තියෙනවා. අන්න හරි. ඒ ස්වභාවය තමයි ජරා මරණ කියන්නේ. හරි. ආයෙකම තමයි ජරා. ඔව් තුනම එකක්ම තමයි. එකක්ම තමයි. එකක්ම කියන්නේ. හරි. එකම තමයි ඔය කිව්වේ. එක එක විදියට. හරිද? හරිද? ඔව් ඔව් ඔව්. එකක්ම තමයි. එකක්ම තමයි. එහෙනම් බලන්න. එහෙනම් ඇහැ තියනවද ඉපදෙනවද? කන තියනවාද ඉපදෙනවද? නහය තියනවාද ඉපදෙනවද? දිව තියනවාද ඉපදෙනවද? කය තියනවාද ඉපදෙනවද? ඉපදෙනවනේ. ඉපදෙනවා. නේද? නේදද? නේද? නේද මම මම ප්‍රශ්නේ ඇහුවේ. ඔබතුමාට උත්තරේ ඕනේ. දැන් ඉපදෙනවා එතකොට. ආ ඔය තියෙන ಜಾති ධම්ම සූත්‍රේ. ඇහැ ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ රූපේ ඉපදෙන කොට ස්වභාව කොට ඇත්තේ චක්කු විඥානේ ඉපදෙන ස්වභාව කොට ඇත්තේ ඔබතුමා දැක්ක නේද ඇහැ එහෙනම් ඔය ඔය ඔය විදිහමනේ දැන් එහෙනම් මුළු සියලුම සත්ත්ව පුද්ගලයන්ගේ ස්වභාවය දැක්කනේ ඔව් ද්‍රව්‍ය වස්තුත් එහෙනම් ඔහොමම නේද ඒකම තමයි. ආ ඒ සකලමනාව මේ කියන්නේ ඔය ඔය සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන්නේ සබ්බ සකලමනාවමයි. හරියට හරි. එහෙනම් සබ්බේ ඔක්කොම මේ ඔක්කොම ස්වභාවයම ගත්තා. අනිච්ච ධර්මතාවයක් තියෙන්නේ. හරිනේ. ඒක තුල පවතින ධර්මතාවය මොකද්ද? දුකක්මයි. ඒකේ අනිච්ච දුක්ඛ අනාත්ත ගන්න තියනද සාරවත් දෙයක් කිසිම දෙයක්. ගන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් මොකද අනාත්තයි. එහෙනම් දැන් ඔබගේ කය තුල කය දිහා බලන්න. මේ මගේ කය. ඕන්න බලන්න දැන් අල්ල ගන්න. මේ මගේ කය කියලා අහු වෙලා තියෙන කේ ස්වභාවය එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවයක් නේද? ආත්මීසාරයෙන් ගන්න දෙයක් තියනවද උතන? එක රූපයක් දෙපාරක් ඔබතුමාට පෙන්වන්න පුළුවන්ද මේ මගේ රූපේ කියලා? බෑ. එහෙනම් පෙන්වන්න බෑ. ඒක නෑ. ආ හරි. එහෙනම් හොඳට ඔබතුමියා හොඳට ඔබතුමා හොඳට බලා ගන්න. ඔන්න ඔතනදී ඔබතුමාට එනම් ඔය හිත ඉපදෙන්නේ දැන් ඔන්න අපි මේ මනස ගැන කතා කරන්නේ. මට ඉස්සල්ලාම ඔබතුමාට මේ හරියටම ඇහැ කන නාසය දිව කය ගැනයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පොට්ටබ්බ කියන පහ හරියට තේරුම් කරලා දෙන්න ඕන වුණා. එහෙනම් ඔබතුමා ඔතනින් දැක්කේ ඇහැ සහ ඇහත් එක්ක ගැටෙන රූපේ ස්වභාවය මොකද? අනිච්ච ස්වභාවයක්. විපරිණාමය වෙන ස්වභාවයක්. අන්‍ය ස්වභාවයකටපත් වෙන ස්වභාවයක්. ඒ කියන්නේ තියෙනවනේ මේ ඉපදෙන ස්වභාවයත් එක්ක. ඔය තව විදිහකින් කිව්වොත් ಜಾති ස්වභාවයක්. ಜಾති අන්න හරි ಜಾති ස්වභාවය. ಜಾති ධම සූත්‍රය කියන්නේ මේකයි. ඇහැ ඉපදෙන ස්වභාවය, රූපේ ඉපදෙන ස්වභාවය, චක්කු විඥාන ඉපදෙන ස්වභාවය, චක්කු සංපස්සේ ඉපදෙන ස්වභාවය, චක්කු සංපස්සච වේදනාව ඉපදෙන ස්වභාවය, කන ඉපදෙන ස්වභාවය, සද්දේ ඉපදෙන ස්වභාවය. සෝත විඥාන ඉපදෙන ස්වභාවය සෝත සම්පස්සේ ඉපදෙන ස්වභාවය සෝත සම්පස්සේ ආවේදනා ඉපදෙන ස්වභාව කොට ඇත්තේ ওই විදිහට ආයතන හයම කියනවා හරිනේ ආයතන 6. එහෙනම් දැන් ඒක ගැන ඔබතුමාට අංශු මාත්‍රයක හරි තියනවාද මොකක් හරි මේ අපහැදිරිතාවය? නැහැ. අපහැදිරිතාවය නැහැ. භෞතික සියල්ලම අලුතෙන් උපදිනවා කියන එක දකිනවා හැම වෙලාවෙම. ආ එහෙනම් දැන් ඔන්න අපි එනවා ලෝක එහෙනම් බලන්න අභ්‍යන් ඇහැ කන නාසය දිව කය කියන පහෙන් මොකද්ද අපි ස්පර්ශ කරන්නේ බාහිරේ. ඇහැට රූප, කනට ශබ්ද, දිවට රස, මන කයට පොට්ටප්ප. ඔය ඔය පහෙන් තමයි බාහිරිය අපි ස්පර්ශ කරන්නේ. හරිනේ? හරි. ඔන්න බලන්න දැන් එහෙනම් අපි බලමු මේ මන හැදෙන්නේ කොහොමද කියලා ඉස්සල්ලාම. ඔන්න බලන්න චක්කුම් පටිච්ච රූපේ දුප්පජ්ජ චක්කු විඥාන. මොකද්ද උනේ? ඇහැ රූප ගැටෙනකොට චක්කු විඥානේ හටගත්තා. අන්න මන සම්බන්ධ වේගන එනවනේ. පේනවනේ ඔබතුමාට. අන්න බලන්න තිංගන් සංගති පස්ස. කොහටද ස්පර්ශ වෙන්නේ? මනට. කොහොමද ස්පර්ශ වෙන්නේ? රාගයේදීලා, දේශයේදීලා, මෝහයේදීලා. කොහෙද ඕක තියෙන්නේ? ওই හේතු නිසානේ ඉපදෙන්න ඕනේ. කෙලස් එක්ක. ආ එහෙනම් ඉපදෙන්න හේතු වෙම තියනවා නේද රාග, දේශ, මෝහ කියන එක ඔබතුමාට. රාග, දේශ, මෝහ කියනවා අන්න හරි. ඒ කියන්නේ ඔබතුමාට දැන් රහතන් වහන්සේ පහනක් නිවිලා වගේ ඒ ස්වභාවය නිවිල යන්නේ. ඔබතුමාට ඉපදෙන්න උනිත් ඇයි? කෙලස් නේද? කෙලස් පරිණිරවාණය රහතන් වහන්සේ සෝපතිසේසි පරිණිරවාණය. හරිනේ. එහෙනම් කෙලස් ප්‍රහීන වෙච්ච තැන අවිද්‍යා තණ්හා යෙදෙන්නේ නැහැ. රාග දේශ මොහ යෙදීමක් නැහැ. එහෙනම් ඉපදීමක් නැහැ. හරිනේ. ආ ඒ කියන්නේ ධම්ම නියාමයේ කැඩෙනවා. ධම්ම නියාමයේ ධම්ම නියාමයේ කැඩෙනවද අන්න හරි ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ තවදුරටත් ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා හරිද ඒ කියන්නේ කෙලෙස් නිසායි ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස් කියන්නේම ධම්ම නියාමයට මම අස්නේ චුට්ටක් අහන්නද අපි ඔබ ගැන අපහසුතාවක් වෙද්දන්න අපි මේ අපි මේ මේක දැකගෙන යන එකට මම ප්‍රශ්න අරසට අහුවොත් ප්‍රශ්නයක් වෙයිද නෑ ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියන්නේ එතකොට දැන් ඊට පස්සේ අරහතුන් වහන්සේලාපත් වෙන ස්වභාවය මොකක්ද පස්සේ යාලා ධම්ම ස්වභාවය ඇත්තටම ඒ ඒ ඒ අරිහත් ස්වභාවය කියනකොට අනු ඒ කියන්නේ සෝපතිසේසි පරිණිර්වාණය කියන්නේ කෙලෙස් පරිණිර්වාණය. කෙලෙස් පරිණිර්වාණය වෙච්ච දුරට තැනදී තව දුරටත් එතන සත්පුද්ගල භාවයක් පැන වෙනවද නැද්ද? නිදහස් දෙතනි. නිදහස් නේද? <laughs> ආ ඒ වුණානේ පිරිනවන් පාල ඉවරයි ඇත්තටම. එතකොට එතන අර ධම්මනියාම කම්මවා බීජනියාම කම්මනියම් මේ නියාම ධර්ම පහ තියෙන. නියාම ධර්ම පහේ ගොඩ නැගෙන්නේ. සබ්බසක් සියල්ලම. ඔව්. මනසයි භෞතිකයයි දෙකම. ඔව්. එතකොට ඔබතුමා කියන්නේ මේ න්‍යාම ධර්ම ඉක්මවා යන ස්වභාවයකට පත් වෙනවා කියන එක නේද? අන්න හරි. ඒක ඒක ආදා ඒක අයිති වෙන්නේ 31 ලෝක ධාතුවට එතනින් එහාට. න්‍යාම ධර්ම ඉක්මවා යamak සිද්ධ වෙනවා නේද? ආන්න හරි. එතන ඉඳලා උනාසයටත් අව්‍යාකෘතව සකස් වෙන සිදුවීමක් තියෙනවා. මේ උනාසයේ තියෙන විපාක වටේක නෙමෙයි මේ ඇවිල්ලා. එහෙනම් ඒ විපාක වටේ ජීවිත ඉන්ද්‍රිය කියන එක පවතිනවනේ. එහෙනම් ආයුෂේ පවතිනවා. ඒක ගෙවෙන්න යන්න වෙනවනේ. ආ ගෙවෙන කරලා යනවා. ආ ඒ කියන්නේ මහරහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි නම් ඒ කියන්නේ අභිඥා ශක්තියින් තියෙන මහරහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි නම් උන්වහන්සේට බැරි වෙනවා කර්ම ශක්තිය පරයලා අභිඥා ශක්තිය මේ ජීවිත ඉන්ද්‍රිය ඒ කියන්නේ මේ ආයු ශක්තිය අතාරින්න. ආයු සංස්කාරය අතාරින්න. එතකොට ඒක පුළුවන් වෙන්නේ කාටද? කර්ම ශක්තිය ඉක්මවලා ආයු ශක්තිය ආයු ආයුෂෙන් ඒ කියන්නේ කර්මයෙන් දීපු ආයු ශක්තිය අතාරින්න පුළුවන් වෙනවා විඥා ශක්තිලාභී මහරහතන් වහන්සේලාට. හරිනේ. නමුත් ඒක හැමෝටම කරන්න බෑ. ඒගොල්ලෝ ඒක තමයි එහෙම කරන්න පුළුවන් අය ගිහිලා මොකද කරේ? පිරිනුවන් පෑවා. කර්මයෙන් කඩාගෙන වැටෙනන් හිටියේ නෑනේ විපාක දීදී. එතකොට මේක මේ මේ தත්ත්වයටපත් වුනහම මේ ඒගොල්ලන්ට මේ කිසිම මොකක් නැද්ද එතකොට ජීවත් වෙලා ඉන්න ඕන කියලා හැඟීමකුත් නැහැ නෑ කියලා හැඟීමකුත් නැති වෙති නේද? එතනින් එහාට මේ වෙන සිද්ධියත් එක්ක ඒගොල්ලන්ට මේක විඳින්න වෙනව නේද තව ටිකක්? මොකද කායිකව කායිකව විඳීමක් තියෙනවා නේ. කායික දුක් ආ කායික දුක්යක් පහිර. හැබැයි එයාද විඳින්නේ නැත්නම් ඒ සිද්ධිය සිද්ධ වෙනවද? එයා විඳිනවද නැත්නම්? එයා එකින් විඳිලා ඉවරයි. නමුත් මේ විපාක වට්ටිය ක්‍රියාත්මක වෙනවා. ඒ විපාක පරිසම් දෙනවා. නමුත් ඒක එයා නෙමෙයි. ඒ ස්වභාවය කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි. නමුත් ඒ සිද්ධියේ තව ආයුෂ තියෙනවනේ සිද්ධ වෙන්න. ඒ විපාකයට ඒ ටික විඳින්න වෙනවා. අන්න ඒක නේද ඒක නේද එතනට ගිය කට්ටිය ඔක්කොම පිරිනිවන් පාන්න බලන්න පුළුවන් තරම් ඉක්මනට. එතනිනුත් නිදහස් වෙන්න. දැන් පෘථග්ජනේ කැමති වෙන්නේ මොකකටද? ජීවත් වෙන්න නේද? ඒගොල්ලෝ කැමති වෙන්නේ පිරිනිවන් පාන නේද? දැන් ඔබතුමාට තේරෙනවද ඒකේ වෙනස? මම පාණ්ඩ ඒගොල්ලන්ට අර විශේෂයක් නැතුව යනවා. ඒ උන්නත් එකයි මලත් එකයි වගේ ස්වභාවයක් දන්නේ නේද? නෑ එහෙමත් නෙමෙයි. ඊට ඊට වැඩිය ගැඹුරු කතාවක්. ඒ කියන්නේ තව අවුරුදු 20ක් ජීවත් වෙනකොට මොකද වෙන්නේ? කායික දුක්ඛයක් විඳින්න වෙනව නේද? එතකොට දැන් නිදහස් වුණොත් ඒ විශ්සත් ඕනේ නැහැ නේද දුක් දුක් විඳින්න. ඔය එහෙම පැත්තකුත් තියා තව විදිහකින් ඉතින් අර සත්වය ප්‍රමාණයක් ඈතර කරලා සසරෙන් ඈතර කරන පැත්තකුත් ඕනනම් එහෙම සිතුවිලි පහල වෙන පුළුවන්. අන්න හරි. ඒක තමයි ඒගොල්ලෝ කරේ. ඒක යම් ප්‍රමාණයකට ඒගොල්ලෝ කරා. ඒක කරලා එක තැනකදී ඒගොල්ලන්ට ඒගොල්ලෝ ජීවිත ඒ කාය ඒ කියන්නේ මේ ආවිශක්තිය අතහැරියානේ. ආය සංස්කාර අතහැරලා පිරිනුවම් පෑවනේ. ඒක එහෙම තමයි දකින්න වෙන්නේ නේ මහත්තයා. හරි. ඒක තමයි. එහෙනම් එතකොට අපි මගේ හිතේ දැන් මේ අපි අර හිත ගොඩ නැගෙන එකට මම අර අතුරු ප්‍රශ්නයක් අහපු නිසා ඒක අර වෙන පැත්තට ගියා. අර පුළුවන් නම් අර මට මගේ හිතේ මේ හිතේම කතාව මටම දකින්න අර අර විදිහට මේ අතර ඒක එතකොට හරි. හරියට හිතෙනවා. එහෙනම් දැන් බලන්න හිතක් ගොඩ නැගෙන හැටි බලමු. හිතක් ගොඩ නැගෙන්න ওই විදිහට ඇහැ රූප ගැටෙනවා. කන සද්ද ගැටෙනවා. ඇහැ රූප ගැටෙනකොට ඇහැ රූප ගැටෙනකොට ඇහි හිත හට ගන්නවා. ඒ රූප දකින්න හිත හට ගන්නවා. අන්න ඕකට කියන චක්කු විඥානය කියලා. ඇහැ රූප චක්කු විඥානය. දැන් මොකද තියෙන්නේ? ඇහැ වැහුවා. ඇහැ අරිනකොට මොකද පෙනීම. ඔන්න පෙනීම හටගත්තා. ඇහි කෘත්‍ය ඔච්චරයි. ඇහැ මැරුණා. ඇහැට ආල්ස කොච්චරක් තිබුණද? ෂණයක්වත් නැහැ නේද? ඔන්න බලන්න. ඇහැ හට ගන්නකොටම නේද රූපෙත් හටගත්තේ. එතනම නේද චක්කු විඥානය හටගත්තේ. එතනම නිරුද්ධයි. තිංගං සංගති පස්ස ඔබතුමාගේ අර මං කෝ රාග දේශ මොහ තියෙන දැන් ස්පර්ශ වෙනවා බලද්ද මන්නට. අන්න මනට ආරම්මණයක් ගියා. කොච්චි ගියේ නෑනේ මනට. කොත් බස් එක ගියේ නෑනේ. අන්න බලන්න. මනට ගියේ මොකද්ද? මෙන්න මෙතනින් ගොඩනගාගත්ත ඇහැ රූප චක්කු විඥානය කියන දණින් ගොඩනගාගත්ත රූපයෙන් රූප ආරම්මණයක් තිංග සංගති පස්ස කියලා රාගදේශ මොහොවිජ දෙනුට මොකද උනේ? විකෘතියක්ද ප්‍රകൃතියක්ද? ඒ කියන්නේ දැන් ගත්ත එකම දෙයක් වෙනස් වුණාද? අර ගත්ත භෞතිකේ නම් යන්නේ. ආ බත් ගත්ත භෞතිකේ යන්නේ නෑ. ඒකෙන් ගත්ත ආරම්මණයම ද යන්නේ නැත්නම් විකෘතියක්ද දැන් යන්නේ රාගදේශ මොහය දෙනකොට. ආ එතකොට ආ රාගදේශ මොහය දෙනකොට රාගදේශ මොහ වලට අදාළ විකෘතියක්. ඒ කියන්නේ ඊට ඇලීමක් හෝ ගැටීමක් මොහයක්. හරියටම හරි අන්න රාග සම්පස්ස, දේශ සම්පස්ස, මෝහ සම්පස්ස. ස්පර්ශය කියන තැන. දැන් මේ බණ ඇතුළේ වෙන්නේ සිද්ධිය. හොඳේ? ආ දැන් මනේට ගියේ මොකද විකෘති රූප ආරම්මණයක් නේද ගියේ? එතන මට චූටි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් මේ බෝතලයක් කියලා දකින එකත් මොහේද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඔය ටික දැක්කහම පෙනේ. දැන් ඔය හදිස්සි වෙන්න එපා. තාම කේතරේ ලිපේ තිබ්බා විතරයි ඔබතුමාත් ඒක හදන්න හදන්නේ. නෑ රත් වෙන්න ඕනේ. <laughs> හරිද තාම රත්තුන්නේ හරිද මම මම ඒදිරිට වතුර ටික දාලා ලිපුඩින් තිබ්බා ඉතල තාම ගින්දර දැම්මෙත් නැහැ පොඩ්ඩක් ඉන්න හරි එතකොට ඔන්න බලන්න දැන් බලන්න මෙන්න මනට ගිය දැන් මොකද්ද රූපාරම්මණයක් අන්නවන සද්දාරම්මන රසාරම්මන මේ වගේ පොට්ටබ්බාරම්මන මෙන්න මේ වගේ ආරම්මණයක් කියන්නේ ඒ විකෘති ආරම්මණයට නේද වේදනා සංඥා සංකාරය යෙදෙන්නේ මනස තුල. හ්ම්. ඒ යන ආරම්මණයට තමයි ඒ දෙන්නේ. එතකොට ඒක ප්‍රകൃතියක්ද විකෘතියක්ද දැන් වෙන්නේ දිගටම? දිගින් දිගටම ප්‍රകൃතියද විකෘතියද? ඒ කියන්නේ ඒ කියන්නේ ඔබට මම දෙනවා යමක් ඔබතුමාට මම දෙනවා පොතක්. ඒක බිම වැටුණා. වැටුනේ මොකද්ද බලු පෙට්ටක් උඩට. ඔබතුමා ඕක ඔහොමම දුන්න තව කෙනෙක්ට. තින්ත ටිකක් ගන්න කියලා. එයා තින්ත ටික ගෑවේ තිබිච්ච විදියටම. <laughs> හරිද දැන් බලන්න වෙනදී හරිද පා තව කෙනෙක් ඕගුණ තව පොඩි පොඩි ඩෙකරේෂන් ටිකක් දැම්මා වේදනා සංඥා සංකාර අන්තිමට එක්කෙනෙක් ගත්තා දැන් මං දීපිකද ගියා ගත්තේ වෙනස් වෙලා ආපු එකක් ගත්තා ආන්න දැක්කද එහෙනම් පිනිත් ඇහැට වැටුනේ ඔන්න බලන්න දැන් ඔබතුමාව කාමරයකට එක්ක යනවා ඇස් දෙක වහලා. ඔබතුමා කවදාකවත් ඒ කාමරේ ඉස්තිස්සල දැකලා නැහැ. එක්කන් ගිහිල්ලා කරුවලම කරුවල කාමරයක්. ඇස් දෙක අරිනවා. දැන් ඇස් දෙක අරලා අහන මොනවාද මේ කාමරේ තියෙන්නේ කියලා. දැන් ඔබතුමාට කියන්න පුළුවන්. බෑ. කියන්න බෑ. ලයිට් එක දානවා. දැන් කියන්න පුළුවන්ද? දැන් පුළුවන් කියන්න. දැන් පුළුවන් කියන්න. එහෙනම් දැන් බලන්න ඉස්සල්ලත් ඔබේ කාමරේ ඉන්න උඩ බඩු ටික තිබුණා. හැබැයි ඔබට කියන්න බැරි වුණා. දැන් අලුතෙන් ආයේ මොකද්ද? ආලෝකය නේද? ඔව් ආලෝකය. එහෙනම් ආලෝකය ආපු තැන නේද ඔබතුමාට මේක කියන්න පුළුවන් වෙන්නේ? ඔව්. එහෙනම් ඇහැට වැටෙන ආලෝකය නේද? ආලෝකය. ආලෝකය වැටෙන්නේ. <laughs> ආහන්න බලන්න. එහෙනම් ඇහැට වැටෙන්නේ ඔන්න ඔයගේ ආලෝක කිරණ ටිකක්. වස්තු වල පරිවර්තනය වෙලා එන ආලෝක කිරණ ටිකක්. තේරුණාද ඒක නිසා ඒ ආලෝක කිරණත් එක්ක ඇහි සටහන් වෙන ඔබතුමා දැකලා තියෙනවනේ චිත්‍රපටි චිත්‍රපටිය බලන්න ගියාම ආලෝක ධාරාවක් ගිහලා තිරයට වැටෙනකොට නේද රූප ටික හැදෙන්නේ එතන ඔව් ඕකම නේද දැන් වෙන්නේ ඇහි බොන්න බලන්න එත්තම වටින තැනක් එක ආලෝකයක් තමයි එතකොට ආලු ඔව් පැහැදිලිව මේක එහෙමම තමයි මේ කියන්නේ නැත්නම් අර පේන්නේ පයි ඕකෙත් තිබ්බ නැහත් තිබ්බනේ ආ දැන් තේරෙන්න ආ දැන් තේරෙන්න ආලෝකය ආලෝකය තමයි මේ ඉන්නේ හරියට ආලෝකයක් ඉන්නේ හරියට හරිය ඔබතුමාගේ ඇහැට වැටෙන්නේ අර පරාවර්තනය වෙලා එන ආලෝක කිරණ ටික ඒක වැටෙන හැටි මොකද ඉන්නේ උතන සටහනක් වැටෙනානේ ඕක ස්ක්‍රීන් එක වගේ ඔව් ඇහැට ඇහැට ඇහැට ආලෝක කිරණ කිව්වට අර අපි පෝගස් කියන්නේ අර ඇහැට අර පේන රූපය අර රූපේ එනවා කියලා තමයි අපිට දැනෙන්නේ නේ ඉතින් අන්න නමුත් වෙලා තියෙන වෙන එකක් නේද ආලෝක ටිකක් විතර එන්නේ හරි දැන් ඔබට තේරෙනනේ හරිනේ ඔව් හරි හරි ඔන්න බලන්න එහෙනම් බලන්න ඔන්න ඔච්චර ඇහැ යුණි හැබැයි ඇහැ දන්නවද ඔය බව ඇහැට කිසි දෙයක් හිමන්නේ නැහැ <laughs> ඇහැ දන්නේ නැහැ මොනවද මේ වෙන්නේ කියලා අර අර තිරේ වගේ තමයි චිත්‍රපටියක් බලන්න දැන් තේරුණාද හරිනේ තිරේ වගේ. ඔව්, ආ, හරි. තිරේ වගේම තමයි. තිරේ <laughs> හරිනේ හරි සටහනක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඔව් ඔව්. ආ, හරිනේ ආරයි එහෙනම් ඔන්න දැන් බලන්න එහෙනම් තිංගන් සංගති පස්ස කියලා අරන් දුන්නේ ඔන්න ওই ටික ඔන්න බලන්න ওই ටික අරන් දුන්නාට පස්සේ ඕක දැන් මොකද උනේ ඔන්න ඕකට මේ ඔන්න ඕක ඔන්න ඕක තමයි කුණු ගෑවුනේ. රාග දේශ මොහය දින රාග සම්පස්ස දේශ සම්පස්ස මොහ සම්පස්සයක් කියදිලා අන්න වේදනා සංඥා සංකාර හටගත්ත තැන බලන්න. ඔන්න ওই ටික එකතු වෙනකොට තමයි දැනගන්න දැනගන්නවා කියලා හම්බ වෙන්නේ. දැනගන්නවා කියන්නේ මොකද? අන්න විඥාණය හටගන්නවා. දැනගන්නවා කියන්නේ ඔය ඒ කියන්නේ බලන්න ඇහැ රූප චක්කු විඥාන කියන කියලා තිංග සංගති පස්ස කියනකොට එතන තියෙන රූපය. ඔව්. වේදනා සංඥා සංකාර කියනකොට නාම. දැන් ඔය සකස් වුනේ මොකද්ද? නාම රූප. කොහෙද සකස් වුනේ? මන තුල. ඔව්. ආ අන්න නාම රූප සකස් වුණොත් නාම රූප සකස් වුණොත් මොකද්ද තියෙන්නේ? දැන ගැනීම මොකද්ද? විඥානෙ. විඥාණයට ආහාර මොනවද? නාම රූප. එහෙනම් අන්න දැන ගැනීම වෙනවා මොකද්ද? ඔන්න පුටුව කියලා ආවා. හරිනේ? ආ ආ, හරි. ඔව්. එතකොට පුටුව කියලා දැනගන්නකොට ওই ටික වෙලා නේද? ওই ටික වෙලා. හරිනේ? ආන්න දැක්කද? අර කන සද්ද සෝත විඥානීය තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන පුටුව කියලා වචන ටික හැදෙන මනස තුල. හරිනේ? වචන හැදෙන්නේ මොකෙන්ද? කනින් හැදෙන්නේ. කන හරහා. කොහොමද ඔබතුමා අර මුලින්ම ඉඳන් අහලා තිබුණානේ මම අර පුබ්බේ නිවාසන සුඥානේ පෙරකඳ පිළිවෙත බලලා ඒ කොහොමද හැදෙන්නේ කියන එක ඒ ටික අහලා තිබුණානේ ටික කාලේ ඉඳන් අර අපි ලබාගෙන එන දැනුම හරහා කණනුයි හැනුයි ප්‍රධාන වශයෙන් මුලින්ම ඉපදිච්ච හැටි ලෝකේ හැදිච්ච හැටි දැනගත්තනේ ඔව් ආන්න හරි අර හරි ඔබතුමා කිව්වේ අර 1000ක් අහන්න ඕනේ එකක් අහන වැඩසටහන ඇහුවා කියලා ඒකේ ඔක විස්තර කරනවා වෙන්නේ කොහොමද කියලා ඔව් හරි එහෙනම් එහෙනම් ඔය විදිහට ඔන්න බලන්න දැනුත් ඇහවහලා දැන් දැන් සද්දයක් එන්නෙත් නැහැ කණෙන් හැබැයි ඇහවහලා ගන්නකොට ඔබ කියනවා නේද පුටුව කියලා හැරල බලන්න කොට පුටුව දිහා බලන්න කොට නේ ආන්න හරි මේ ඉදිරිය බලනකොට පුටුව කියලා දැන් හැදුණානේ එකපාරම පුටුව දිලා හැදෙනවා අන්න බලන්න එක්කන් එන හැබැයි බලන්න ඇහැට වැටෙන මොකද වර්ණ සටහනක් නේද ආලෝක කිරණ ටිකක් නේද හිත හදාගත්තේ පුටුව කියලා නේද ඔව් කනට දැන් මේ වැටෙන්නේ ශබ්ද ටිකක් නේද ඔව් නමුත් ඒ හරහා හිත හදා ගන්නව නේද මම කතා කරනවා මේ මේ පණිවිඩයට ඔබතුමාත් උත්තරයක් දෙනව නේද ඔව් ඔව් ඔව් අන්න බලන්න දැන් වෙනදී එහෙනම් බලන්න ඇහැට වැටිච්ච එකට අදාළ එකක්ද දැන් හිත හදාගත්තේ? ඇහි තිබුණද පුටුවක්? ඇහි පුටුවක් කොහෙවත් කවදාකවත් නැහැ. ආ එහෙනම් බලන්න එහෙනම් පේන එකට අදාළ එකක් නෙවෙයි නේද හිත හදාගෙන තියෙන්නේ. පේනවා කියන තැන ඔක්කොම ටික ඔහොමනේ. හිත හදාගත්ත පුටුවක් කියලා. ඔන්න බලන්න. ඔව්. අන්න බලන්න. ඇහෙනවා කියන තැන මේ ඔක්කොම සද්ද ටික ඇහෙනන්නේ. උතන ෆෑන් එක ඇහි කරකැවෙන සද්ද ඇහෙනවා. ওই වටේ බස් යන සද්ද ඇහෙනවා. මේ ඔක්කොමත් ඇහෙනවා. ඔබතුම හදා ගන්නව නේද පණිවිඩයක් කියලා මේ හැර එකක් ඔතනින් අරගෙන. ඔව්. අන්න බලන්න. එහෙනම් ඇහෙන එකට අදාළ එකක් නෙමෙයි නේද මේ හිත හදාගන්නේ. ඒ කියන්නේ මෙහෙම නේද ඒක අර දැන් අර ඇහෙන ශබ්දවලට මේ අපි එක එක එක එක ඒවා අර පනවලා හදලා වගේ නේද තියෙන්නේ කියන්නේ දැන් අන්න හරි බෝතලය අන්න හරි එතකොට බලන්න ඉසල ඇහෙන් ලියා ගන්න එහෙනම් බලන්න එහෙනම් පීනිකට අදාළ එකක් නෙවෙයි නේද මේ හිත හදාගෙන තියෙන්නේ මේ බෝතලයක් කියලා එතකොට ගත්තාම පෙනීමක් නැහැ එකයන් දැ හිත හදාගත්ත එකක් නැත්තම් පෙනීමක් කියල එකක් ගණ්ඩ බැරිවෙන්න හැ මේ හදාගත්තක හැට හැදන්නවද හැදන්නේ හැදන්න ඇ රූප දකින්න පුළුවන් ඇහින්නේද බෑබැනතු බෑ ආදැම් බලන්න කුමාර වැඩක් නන මේ හිත හදාගත්තේ කොහි තියන ගත්තද හදාගත්තේ දැන් එක්ක හිතගෙන ගත්තා. සම්මත එකක්. නෑ නෑ නෑ. ඔය ඔය වචන ඔක්කොම පැත්තක දාන්න. එහෙම එකක් නෑ. හරි. එහෙම එකක් නෙමෙයි කියන්නේ. මේ මේ කියන්නේ මහා ගැඹුරු කතාවක්. එහෙනම් ඔබතුමා මේ මේක ඔව්. දැන් මේ මම චූට්ටක් දැන් මේ බෝතලේ කියන එක මගේ හිතට කවදක්වත් එන්න බැහැන මේ බෝතලේ කියන එක මම කලින් හරි කොහොම හරි ක්‍රමයකින් දන්නත් තම් මනසට ගොඩනැගෙන දැම්මට දැන් හරි දැන් ඔන්න ඔබතුමා හිතන්න ඔන්න ඇස් ඉදිරි පිටට රූපයක් ගැටෙනවා. ඔව්. ඔබදම හදා ගන්නවා අම්මා කියලා. ඔව්. ඇහැට වැටෙන්නේ මොකද්ද වර්ණ සටහනක් නේද? ආලෝක කිරණ ටිකක් නේද? හිත නේද කී හදාගත්තේ අම්මා කියලා. ඔව්. ඕක උනේ මේ වර්තමාන මොහොතේනේ. දැන් උනේ ඔව්. එන පේන එකට අදාළ එකක් නෙමෙයි හිත හදාගත්තේ. හොඳට අහගන්න. ඇයි ඇයි ඇහැට වැටෙන්නේ වර්ණ සටහන් ටිකක් නේ. පෙනී පෙනීම තුල පෙනීම තුල තියෙන්නේ මොකද්ද? ඔය ඔය පේන ස්වභාවයනේ. ඔය බලන්න ගැස් දෙක ඇරලා. ඔය තියෙන්නේ පේනවනේ. ඔය කන් දෙක කොහොම ඇරලා තියන්න දැන් ඇහෙනව නේද? ඔය වටේ තියෙන ඔක්කොම ටික. ඔය සද්ද ටිකක් විතරයි නේද? ඔව් ඔව්. ආ ඔය දැන් තේරෙනවද මේ කියන එක? එතකොට ඔන්න අවුරුදු 10ක් අතීතයට යනවා. ඒ මොහොතත් ඔබ අතීතයේ ඒ මොහොතේ දැන් ඉන්නේ. ඒ මොහොතේ එතකොට වර්තමාන මොහොතක් නේද? ඔව් ඔන්න දැන් ඒ වර්තමාන මොහොතේ දැන් ඔබතුමා ඉන්නේ. ওই විදිහටම ඇහැට ওই විදිහටම ඇහැ ඉදිරියට අර අර වර්- අර සටහන වැටෙනවා. ඔබතුමා කියනවා අම්මා කියලා. අර විදිහටම ඒ වර්- මේ ඒ වර්තමාන මොහොතේ ඇස් ඉදිරියට වැටෙන්නේ මොකද්ද? ආලෝක කිරණයක් නේද? ආලෝක කිරණ ටිකක් නේද? ඔව්. වර්ණ සටහනක් නේද? හැබැයි හිත හදාගත්තේ මොකද්ද? අම්මා කියලා. අම්මා. හැබැයි ඇහැ දන්නවද ඒ බව? නෑ ඇහැ දන්නේ. හැදන්නේ අන්න. තව අවුරුදු ඔබතුමා මුලින්ම අම්මගේ මව්කුසෙන් ඉපදිච්ච තැනට මව් නෑ ඔබතුමා යනවා මුලින්ම අම්මා හම්බ වෙච්ච තැනට. ඉපදිලා මුලින්ම අම්මා හම්බ වෙච්ච තැන තමයි දැන් ඉන්නේ. හරිනේ. ඔන්න ඇහැට වැටෙන වර්ණ සටහන. හරිනේ. ඔය ඔය ඇස් ඉදිරි පිටට ඔන්න වර්ණ සටහන වැටෙනවා. ඔය විදිහටම ඔන්න ඔබතුමා අල්ලගත්ත අම්මා කියලා මුලින්ම. ඔන්න බලන්න ඊට දවසකට ඉස්සෙල්ලා යනවා ඔබතුමා. හැබැයි එතනදී අම්මා හිටියද ඔබේ ලෝකේ? ඇයි දැන් මේ මුලින්ම තැනටත් අපි ආවේ. එතනදී තමයි අම්මා කියලා හැදුනේ. ඊට ඉස්සෙල්ලා සටහන ඉස්සෙල්ලා තැනට ගියොත් එතන එතන ඉන්නවද අම්මා? නෑ එතන නෑ අම්මා. එතකොට මාර වැඩිනේ. එහෙනම් ඔබතුමා කිව්වා අර තර්කේ වැරදිනේ. පෙර පෙර දාගත් එකක් කියලා. එහෙනම් අම්මා ඒක තමයි මට අන්න එහෙනම් ඔබට අම්මා හම්බ වෙන වෙච්ච කාලයක් තිබිලා තියෙනවා නේ. ඔව්. ඔබ මව්කුසින් ඔන්න දැන් ඉපදිච්ච තැන ඉන්නේ දැන්. ඔබ ඉපදිච්ච ඉදී දන්නවද දැන්? ඔබ ඉන්නේ මේ මොහොත මේ මොහොත දැන්. නෑ මන් දන්නේ ඔන්න මේ මොහොත මේ මොහොත දැන් ඔබ එතන ඉන්නේ. දැන් ඔන්න ඉපදුණා ඔබ. ඔබ දන්නවද දැන් මේ ලෝකෙට ඔබ ඉපදුණා කියලා? නෑ දන්නේ අම්මා අම්මා ගැන අම්මා ඉන්නවා කියලා දැනගත්තද? කිරි ටිකක් බොන්න ඕනේ කියලා. තාත්තා ගැන, දොස්තර මහත්තයා ගැන, මේ ස්පිතාලෙක, මේ ගෙදරක, මේ මගේ ඇහැ කන නාසය දය මොකක්වත් දන්නේ නෑනේ. එහෙනම් ඔබේ ඉදීම ඔබ දැක්කේ නෑනේ කවදාවත්. නෑ මගේ ඉදීම මම දැක්කේ නෑ කවදාවත්. ඔබ කවදා කවදා හරි මැරිලා යනවා. මැරුණාට පස්සේ ඔබතුමා දන්නවද මම මැරිලා කියලා දැන්? මැරුණාට පස්සේ කොහොමදත් දැනගන්න ඒක අත්දැකීමක් නෑ. ගන්න පුළුවන්. මට ඒක කියන්න බෑ හිතන්න බෑ. ගන්න පුළුවන්. බෑනේ මැරුණානේ ඉවරනේ. ආ. ඒක එහෙනම් ඔබට උපත හම්බු වෙන්නෙත් නෑ මරණය හම්බු වෙන්නෙත් නෑ. හරි හැබැයි ජීවත් වෙනවා කියන එකක් හම්බ වෙලා තියෙනවා ඔව් ඇත්තටම මේ දැන් මේ දැනෙන දේවල් ටික ඕ ජීවත් වීම තමයි දැනෙන්නේ ඔව් මාර වැඩක් නෑ මුලක් නෑ අගක් නෑ මැදික් එකෙක් ඉන්නවා කවුරු හරි ජීවත් වෙන කෙනෙක් මුල දන්නෙත් නෑ අග දන්නෙත් නෑ මුල කොහොමද ඉපදුනේ කියලා දැනගත්ත දෙයක් තියෙන්නේ කොහෙන් දැනගත්තේ හිතකින් මැරෙන බවක් දන්නවා කොහොමද ඒක දැනගත්තේ ඒත් හිතකින් ඔව් ඔව් ඒ හිතින් දැනගත්ත දේ කොහේ තියෙනකද්ද ආ දැකපු එකක්ද දැනගත් එකක් නේද කවුරු හරි කොහොම හරි ඉන්ෆෝමේෂන්ස් ටිකක් නේද ඔව් ඔව් ඔව් ඒ ඒ අර දෙක ඇත්තට මේ අර මැද කෑල්ලෙන් හොයාගත්ත ඒවා ආන්න බලන්න දැන් ඔන්න ඔතන ගැටේ ගලවන්න හදන එන උපත ඔබ දන්නෙත් නෑ ඉපදිච්ච තැන ඉඳන් ඔබ එහෙනම් ඔබ උපදුනාට පස්සේ ඔබට පස්සේ කවු ඔබට ඔබ දැනගත්ත කොහොමද දැනගත්තේ? ඔයා ඉපදුනා මෙහෙම මේ අම්මගේ තමයි මෙයා තමයි අම්මා මෙයා තමයි තාත්තා ඔබ ඉපදුනේ මෙහි මෙන්න මේ වර්ෂයේ මෙන්න මේ විස්තර ටික පස්සේ දාගත්ත ටිකක් තමයි දැනුමක් ඇටියට ඔබතුමා දැනගන්නේ. ඔව්. ඒක දැනගත්තෙත් මොකෙන්ද? ඔය වගේම ඇහෙන් කනින් නහෙන් දිවෙන් කයෙන් මනට දාගත්ත කුණු කොටවල ටිකක් නේද ඔය? ඔව් ඔව්. හැබැයි ඔය එකක්වත් ඇහ කන නහසී දිව කය ටික දන්නවද? නෑ ඒ පහ දන්නේ නෑ. <laughs> ඒ පහ දන්නේ නැහැ. හරි හරි හරි හරි හරි. ඔන්න බලන්න. එහෙනම් බලන්න අම්මා හම්බ වෙන්න මොහොතකට ඉස්සල්ලා දවසකට ඉස්සල්ලාට ගියාට පස්සේ ගියොත් එහෙම එතන අම්මා තියා අම්මා කොහෙවත් ඒ ලෝකේ ඉඳලා නැහැ. එහෙනම් ඔබට මුලින්ම අම්මා හම්බ වෙච්ච තැනදී ඔබට හම්බ වෙලා තියෙන පෙර නොතිබීම නේද අම්මා? මට ඒක අචුට්ටක් ඇහුන්නේ මහත්තයා පෙර නොති ඒ කියන්නේ ඒ ලෝකේ කොහෙවත් අම්මා හිටියේ නෑනේ. නෑ නෑ නෑ. එහෙනම් එහෙනම් එහෙනම් පෙර නොතිබිච්ච දෙයක් නේද අම්මා කියලා හම්බුනේ. එක මොහොතක. අලුතෙන් අලුතෙන් හම්බුණා. එතකොට එහෙනම් අතීත සංඥා අතීතෙන් ආවා කියන කතන්දරයක් නෑ නේද? පෙර මතක පෙර දේවල් කතන්දරයක් නෑ. ඒක ඒක ඔහොම දිගටම තිබ්බලා අද වෙනකොට අම්මා අම්මා කිය කියන ඉඳින්න වෙන්නේ. ඇයි දැනගත එච්චරයි ලෝකෙට. ඒක නිරුද්ධ වෙලා ගියේ නැත්තම් ඔව් අදටත් එහෙනම් අම්මා අම්මා කියලා විතරයි නෙත් තියෙන්නේ. එතකොට ඔබතුමා කියන්නේ මේ පිටින් නෑ පවතින එකක් නෑ කියලාද කියන්නේ පවතින්නේ නෑ කියලා කියන්නේ පවතින්නේ නෑ ඒක හරියෝ ඒ කියන්නේ එතනදී ඔබතුමා කියන්නේ මේ අම්මා කියලා හටගන්න જાතිය නිරුද්ධ වෙලා යනවා කියන එක නම් හරි ඒක හරි හරියටම හරි. ඒක නිරුද්ධ නොවුණා තාත්තා ඉපදිනවද කවදාවත්? තාත්තා උපදින්නේ නැහැ. ඒක තම මම අර මම ඇහැ කන නාසය සහෝදරයෝ මේ වෙනකන් ලෝකෙ හැදිච්ච කිසි දෙයක් ඔබතුමාට හම්බ වෙනවද අර ටික නැවතුණා නා නිත්‍ය වුණා නා ඔව් ඔව් ඔව් ඒ කවදාකවත් එතකොට එකයි තියෙන්නේ එහෙනම් <laughs> හරිද එහෙනම් පෙර නොතිබී හට ගන්නවා කියන එකට ඒකේ ඉතුරු ධර්මතාවය ඔබතුමාට ඥානයක් එන්න ඕනේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕනේ කියලා. ඇයි බලන්නකො ඔබතුමා මුලින් දැක්ක නේද ඇහැ මේ ෂණයට පමණයි කියලා. කන මේ ෂණයට පමණයි. ඒ ගැටෙන රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ ඒ ෂණයට ඉපදිලා එතනම නැසිලා යන දෙයක්. අනිච්ච ධර්මතාවයක් කියලා දැක්කේ. එහෙනම් බලන්න ඔය කියන ඇහැයි රූපේ චක්කු විඥානය ගැටිච්ච නිසා නේද වේදනා සංඥා සංකාර විඥාන කියලා හිතක් හටගත්තේ. එහෙනම් හිත තියෙන්නේ toy ෂණයට ඇහැ තියෙන ෂණයට විතරයි නේද? ඒ ෂණේ දිනිත නිරුද්ධ වෙනවා නේද? හ්ම් හ්ම් දැන් මට මේක පැහැදිලි වුණා කියන කියන කාරණා. එහෙනම් ওই හිතේ ස්වභාවය ඔබතුමා යමක් දැනගන්නවා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහක් හට ගන්නවා. ස්කන්ධ පහක જાතියක්. අන්න පංචස්කන්ධය, අන්න පංච උපාදානස්කන්ධය. අන්න බලන්න එහෙනම් පංච උපාදානස්කන්ධය අනිච්ච කියන එක නේද දැන් ඔබතුමා මෙච්චර වෙලා දැක්කේ. කතා කරේ. දැක්කද පංච උපාදානස්කන්ධය අනිච්ච නේද දැක්කේ? දැක්කා වැඩේ. ඕ. එහෙනම් බලන්න ඇහැ මේ මොහොතේ ඉපදෙන එකක් නම් ඇහැ රූප චක්කු විඥානේ හටගත්තා තිංගා සංගති පස්ස රූපය වේදනා සංඥා සංකාර ඒකට අනුරූපෝ ඒ නිසා දැන හටගන්න විඥානය. ওই මොකද හැදුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. අන්න ආයුෂ කොච්චරද? මේ ෂණේට විතරයි. ෂණයක්වත් නැහැ. අන්න නිරුද්ධ වුණා. ආයි ආයිත් අන්න බලන්න කනත් ඔහොමයි දිවත් ඔහොමයි කයත් ඔහොමයි මනත් ඔහොමයි නේද සිතුවිලිත් එහෙම තමයි අපි සංකප්පන්දි කියලා අන්න හරි එහෙනම් ඔබතුමා දැන් දැක්කේ මොකද පංච උපාදානස්කන්ධයක ස්වභාවය නේද මොකද්ද මේ වෙන්නේ කියලා එහෙනම් යමක් කියලා හිතක් පහළ වෙන තැනම මොකද්ද ඔන්නෝම ඇහැ කනනාසය දිව ඒ කියන්නේ චක්කුම් චක්කුම් පටිච්ච රූපී උප්පදී චක්කු විඥාන තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන සෝතම් පටිච්ච සද්දී උප්පදී සෝත විඥාන තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන ගානම් පටිච්ච සද් ගානම් පටිච්ච ගන්ධේ උප්පචිති ගාන විඥාන තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන ඔය මොකද හට ගන්න පංච උපාදානස්කන්ධ හටගෙන නිරුද්ධ වෙනවානේ මොකද්ද ස්වභාවය? ඇහැ ඒ කියන්නේ රූපය කියන තැන බලන්න ඇහැට ආයුෂ තියෙන්නේ මේ ෂණයට නම් දැන් ඉපදෙන එකක් නම් රූපයත් ඒ විදිහම නම් ඒ නිසා ගොඩනැගෙන චක්කු විඥානේ දැන් නම් මේ මේ ෂණයට නම් ඔය තියෙන්නේ රූපය. වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියන හයම ඔය විදිහට. ඕක මේ ෂණයට හටගෙන මේ ෂණේ නිරුද්ධ වෙනවනේ ඕකේ ස්වභාවය නිට්ටයද අනිත්‍යද? එතකොට ඒක පැහැදිලිවම අනිත්‍යයි. රූපේ අනිත්‍යයි නේද? විපරිණාමයටපත් වෙනවා නේද? අන්න හරියන රූපේ අනිත්‍යයි නේද? රූපේ වෙනස් වෙනවා. ඔව්. අයින රූපේ අනිත්‍ය නම් රූපයත් වෙනස් වෙනවා. මනස ඇතුලෙන් ගොඩනගෙන සිතුවිලි හරහා ගොඩනගෙන රූපයත් වෙනස් වෙනවා. එහෙනම් රූපේ ස්වභාවය මොකද? අනිත්‍ය නේද? එතකොට ඒක ඔව් අනිච්ච ස්වභාවයටපත් වෙනවා. එතකොට බලන්න රූපේ අනිච්ච නම් ඒ නිසා ගොඩනැගෙන වේදනා සංඥා සංකාර නිච්චද අනිච්චද? ඒකත් අනිච්චව අනිච්චතාවයටපත් වෙනවා. එහෙනම් ඔබතුමා රූපේ පිළිසිඳ දැනගත්ත තැනම නාමයත් පිළිසිඳ දැනගත්ත නේද මේ මොහොතේ? ආ ඔව්. එහෙනම් ඔබතුමා න- ওই දෙක එකතු වෙන නාම රූපේ පිළිසිඳ දැනගත්ත නේද දැන්? එතකොට ඒක ස්වභාවිකවම නාම රූප පිරිසිඳ දැකෙන දකින්නවා. එහෙනම් ওই නිසා ගොඩනැගෙන විඥානයේ පිළිසිඳ දැනගත්ත නේද දැන්? විඥානයත් එහෙමමයි එතකොට. එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් පිළිසිඳ දැක්කේ නැද්ද දැන්? එතකොට පංච උපාදානස්කන්ධයෙන් පිරිසිඳ දකින්නවා. පරිනාමය දැකීම තමයි මෙතන පිරිසිදු දකින්නවා කියන්නේ එකක් නෙමෙයි විපරිණාමය එක ලක්ෂණයක් විතරයි ලක්ෂණයක් විතරයි විපරිණාම අන්‍ය ස්වභාවයකට විනාශයක් එහෙනම් දැන් බලන්න අනිච්ච කියනකොට ගැඹුරු තැනක් තියෙනවා විනාශයක් විනාශයටපත් වෙන හැබැයි විනාශයක් අත් කළා විනාශයටපත් වෙන ස්වභාවයක් තියෙනවා අනිච්ච කියන ධර්මතාවය තුල ඒ කියන්නේ අනිච්ච කියනකොට උදේ වය උදේ වය සමුදය නිරෝධය ඒ කියන්නේ මොකද්ද උපත මරණය හොඳට බලන්න. ආ එහෙනම් බලන්න ඔබතුමා බලන්න එහෙනම් දැන් තාම විවර නෑ මේ වැඩේ. තාම ඔබතුමා දැක්කේ නෑ සිද්ධිය. දැන් මට ඔබතුමා පෙන්වන්න පුළුවන් ඕන වුණා. එහෙනම් දැන් බලන්න ඔය දැන් ඔබතුමා දැන් දැන් දැනගත්ත නේද වෙන හිත හටගන්නේ කොහොමද? එක්ක ඇහැ රූප චක්කු විඤ්ඤාණි තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ওই විදිහට මෙන්න මේක වෙන්න ඕනේ. මේ මේ විදිහට වෙන්න ඕනේ. මනංච පටිච්ච ධම්මේ රූපපජ්ජති මනෝවිඤ්ඤාණ තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. මෙන්න මේ විදිහට වෙන්න ඕනේ. හරිනේ? ඔව් ඔව් ඔය කියන තැන කොතනද ඔය කියන්නේ සලායතන ඔය හටගන්නේ සලායතන ඔබ ඉපදිච්ච තැන ඉඳන් ඉන්නේ සලායතන කියන තැන ඒ කියන්නේ හේතු තුනක් නිසා නේද ඔබතුමාට පේන්නේ ඇහැට නෙවෙයිනේ ඇහැ රූප චක්කු විඥාන කියන තුනම එන්න ඕනේ ඔබට පේන්න කන සද්ද සෝත විඥානය කියන තුනම එන්න ඕනේ ඔබට ඇහෙන්න දිව රස ජීව විඥානය කියන තුනම එන්න ඕනේ ඔබට රසයක් දැනෙන්න නාසයේ ගඳ සූඳ ගාහන විඥානය කියන තුන වෙන්න ඕනේ ඔබට දැනෙන්න. ගඳක් ගඳ සුවඳක් දැනෙන්න. එතකොට කය පොට්ටබ්බ කාය විඥානයේ කියන තැනට තුනේ ඉන්න ඕනේ අපිට ස්පර්ශයක් දැනෙන්න. මන ධම්ම මනෝ විඥාන කියන තුනේ ඉන්න ඕනේ අපිට දැනගන්න. එහෙනම් බලන්න හේතු තුනක් නිසා නේද සකස් වෙන්නේ මේ ඇහෙනවා, ඇහෙන, පෙනෙන, දැනෙන, දැනගන්නවා කියන ටික. ඔව් අනිවාර්යෙන් මෙහෙම තමයි. එහෙනම් උතන තියෙන අපි දැන් ඒක පැහැදිලිවම දැක්කා. ඒක ඇත්ත හරියටම හරි. ඔන්න උතන තියෙන එහෙනම් ඇහැට නිමි හේතු තුනකට තමයි පේන්නේ. හේතු තුනක් නිසා සකස් වෙන නිසා තමයි ඇහින්නේ. ආ නැත්තම් තනියෙන් එකක් තනියෙන් එකක් ගන්න බෑ. තනියෙන් ගන්න බෑ. අන්න දැන් ඔබතුමා දැක්කා. එහෙනම් ඔබතුමා අර දැනගෙන තිබුණා නේද ඇහැට පේන්නේ කියලා. ඒක වෙතනම වැරදිලා යනවා නිකන් ඉන්න. ඒ ඇහැ කියන්නේ මේ මස් ඇහැ නෙමෙයි. ඔන්න ඔය ඔබ දැනගෙන තිබුණා නේද ඇහැට පේන්නේ කියලා. ආ ඔව් ඔව්. ඒ මනෝ ඇහැ. මනසින් දාගත් ඇහැ තමයි ඔබ ඒ දකින්නේ. පේනවා කියන තැනම ඔබ මනසින් දැනගන්නවා ඇහැට පේන්නේ කියලා. අන්න ඒ ඇහැ කියන්නේ මොකද්ද? සලායතන ඇහැ තමයි ඔය ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ පේනවා කියන තැනම තමයි ඇහැ කියන්නේ. පේනවා කියන අන්න හරි පේනවා කියන තැනම තමයි ඒ කියන්නේ පෙනෙන ස්වභාවයමයි ඇහැ. පෙනෙන ස්වභාවයම නේද? එතකොට රූපෙත්. ඔව් ඒකත් එහෙමයි අන්න හරි හරියටම හරි ඔන්නෝම ගන්න ඔන්නෝම ගන්න එහෙනම් බලන්න රූපය නැතු පෙනීමක් කියලා නෑ ගන්න බෑනේ අන්න හරි හරියට හරි එහෙනම් තුනත් එකක්ද උතන අම්මරද එහෙම පැත්තකුත් එකේ තියෙනව නේද <laughs> ඒ කියන්නේ ඔන්න බලන්න වේද එකක්මයි එකක්මයි ඒ තුනම එකක් තමයි එතකොට ඒක දැනගන්නවා කියන හිත ඒක වෙන එකක්ද ඒකමද <laughs> ඒකත් ඒකෙමයි ඒකමයි එකටමයි පට්ටසිරි එතකොට බලන්නකො ඔය හිතම නම් පේනදී මේ වෙලාවේ පුටුවක් පේනකොට හිත පුටුව වුණොත් පුටුව දන්නවද පුටුව කියලා නෑ ඒතර මාර වැඩන්නේ මාරම වැඩක් එතන වෙන්නේ ඉතින් ඔබතුමා දැන් ඕක දැක්කේ පුටු ඔය හිතේ ඉඳලාද ඕක දැක්කේ ඔබතුමා ඕකෙන් එළියට ඇවිල්ලා අවබෝධයේ ඉඳලාද පැහැදිලිම එළියට ඇවිල්ලා මේ තමයි මේක දකින්නේ. එහෙනම් ඔබතුමා ප්‍රඥාවෙන් විඥානය දැක්ක නේද? විඥානය අවබෝධ කරා නේද දැන්? තේරුණාද? ඔව් අර විඥාණයෙන් හදලා තිබ්බ දෘෂ්ටි තමයි මේක වැරදි කියලා දකින්නේ. ආ එහෙනම් බලන්න දැන් ඔය බලන්න එහෙනම් ඔය ඔය ඔය ඔය හට ගන්න තැන ඔය ලෝකය කියන්නේ සලායතන. සලායතන හැදෙන්න හේතුව මොකද්ද? නාම රූප. නාම රූප හැදෙන්න හේතුව මොකද්ද? විඥාන. විඥාන හැදෙන්න හේතුව මොකද්ද? සංඛාර. සංඛාර හැදෙන්න හේතුව මොකද්ද? අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාවෙන් නේද ඔබතුමාට පුටුවක් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේසයක්, කම්පියුටරේ, අම්මා තාත්තා දුව පුතා මේ ඔක්කොම ටික. ලෝකේ නිර්මාණය වෙලා තියෙන නම් පටිච්ච සමුප්පන්නව හටගත් එකක් නේද මේ මනස තුල. මේ ඔය තියෙන්නේ. දැන් සම්මත කතාව සම්මත කතාව කැඩුණ මෙතන අවිද්‍යාව තමයි හේතුව. ඔක්කොම කරන්නේ. එහෙනම් පටිච්ච සමුප්පන්නව හටගන්න කතන්දරයක් නේද මේ තියෙන්නේ. මෙතන මෙතන ඔව්. එතන ඔව් එක එක එක කියන්නේ ගණනාවක එකතුවක් තියෙන. එකතුවක් නිසා ගොඩ නැගෙන්නේ. ආ එහෙනම් බලන්න හේතු නිසා ඵල හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා. ඵලයේ හේතුවට අයිති නැහැ. ඔන්න බලන්න. මට ආයෙ පාරට ඔන්න බලන්න ඔය හේතු ටික සකස් වෙනකොට තමයි ඵල හටගන්නේ. ඒකට අනුරූප වෙයි මේ මොහොතට. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන තුන සකස් වෙනකොටනේ පෙනීම කියන ඵලය ආවේ. හොඳට බලන්න. අර දැන් ඇහැ රූප චක්කු විඥානේ උතන නිරුද්ධ වෙනකොට පෙනීමක් ඉවරයි. ආ හැබැයි අර පෙනීම දැන් තිබුණේ ඇහෙද ඇහෙද රූපෙද චක්කු විඥානේද? ඔය එකකටවත් අයිති එකක්ද? ඒකකටවත් තනියෙන් පෙන්වන්න බෑ කොහොමද? ආන්න දැක්කද? අපුඩියක් ගහලා එකක් හරි නැති වුණා නම් නෑ. දැන් අන්න හරි. එකක් හරි නැති වුණා නම් නෑ. දැන් අන්න හරි. ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් අරගෙන ඔබතුමා ගහනවා. ගිනි පෙට්ටිය ගහපු හැටි දැල්ලක් ආවා. නේද? මේ පත් වෙන දැල්ල ගිනි පෙට්ටියටයිද ගිනි කූරටයිද කොකටදයිද? පොඩේ එතකොට ඒක කියන්න ඒ කියන්නේ එහෙම බෑ ඒ දෙකේම එකතුවක්. හැබැයි දෙකේම තිබුණාද මේක? දෙකේම ගිනි දැල්ල ස්පර්ශය නිසා නේද හටගත්තේ මේ හේතු දෙක ස්පර්ශ වෙනකොට නේද මේ ඵලය හටගත්තේ. ආ ඔව් ඔව්. ඒක මේ ගිනි පෙට්ටිය දිපිච්ච එකද ගිනි කූරු දිපිච්ච එකද දෙකටමයි තියෙන එකක්ද මේ ඵලය ඇවිල්ලා තියෙන්නේ. දෙකටම අයිති නැති එකක් පළ වෙලා අන්න හරි එහෙනම් බලන්න අප්පුඩියක් ගහනවා අත් දෙක වදිනකොටම සද්දයක් එනවනේ ඔව් මේ සද්දේ වම් අතටද අයිති දකුණු අතටද අයිති නැත්නම් අත් දෙකටම අයිතිද නැත්නම් ඒ දෙකට අදාළයක්ම නැති ඵලයක් හටගත්තද ඔය සද්දේ අත් දෙකට අයිති නැහැ අන්න හරි එහෙනම් බලන්න හැබැයි දැන් ඒ අත් දෙක වදිනකොට ස්පර්ශ වෙනකොටම තමයි සද්දය ආවේ අත් දෙක ස්පර්ශ වෙනකොට නවතිනකොට සද්දෙත් ඉවරයි. නේ? එහෙනම් හේතු නිසා ඵල හටගත්තා. හේතු නිරුද්ධ වෙනකොට ඵල නිරුද්ධ වුණා. හැබැයි ඵලයේ හේතුවට අයිතිත් නැහැ. හරි හරි ඔව්. එහෙනම් එහෙනම් ඔන්න බලන්න බුදු පිළිමේ බුදු පිළිමේ බුදු පිළිමයක් ඔබතුමා කොහොමද හදනවනම් අපිද කෝපයක් කියන කෝපයක් ඔබතුමා කොහොමද හදනවනම් හදන්නේ මැටි ටිකක් අරගෙන පොළොවේ මේක වතුර ටිකක් දාලා මේක හදනවා හැඩයක් ඔව්. දැන් ඔකට කියනවා කෝප්පේ කියලා. ඔව්. ඔන්න මම දැන් ඔබතුමාට කියනවා කෝප්පේ කියලා. හ්ම්. ඔය කෝප්පේ දෙන හේතු ටික මොකද්ද? මැටි වතුර. දැන් මැටි තිබුණෙත් නැහැ වතුර තිබුණෙත් නැහැ. දැන් කෝපේ හැදුනේ මොකෙන්ද? ඒක මේ කණෙන් අහපු ශබ්දයක් ශබ්දයක් හරහා මනස ඇතුළේ ගොඩ නැගුණු සිතුවිලි සමුදායක් තමයි මේ ගොඩ නැගුණේ. අන්න හරි. ඒ කියන්නේ හරහා ගොඩ නැගුණා. ඒ කියන්නේ සලායතන හටගත්තා. නාම රූප සකස් වුණා, විඥානය දැනගත්තා. හරිනේ? දැනගත්තා. එහෙනම් ඔන්න බලන්න සලායතන හටගන්න හේතුව නාම රූප. නාම රූප හටගන්න හේතුව විඥානය. විඥානය හටගන්න හේතුව සංකාර. සංකාර හටගන්න හේතුව අවිද්‍යාව. එහෙනම් දැන් මේ මොහොතේ කෝපයයි අවිද්‍යාවේ නිර්මාණයක් නේද? පටිච්චසමුප්පන්නව නේද? ඔව් එහෙනම් එහෙනම් මැටි වතුර වලින් නෙමෙයිනේ දෝක හැදුනේ නෑ නෑ නෑ මැටි වතුර වලින් එහෙනම් මැටි වතුර වලින් හැදිච්ච වෙලාවෙත් ඔබතුමාට හම්බුනේ මේ කෝප්පේ නේද ඔය දැන් හැදිච්ච කෝප්පේ නේද ඔබතුමා කෙලින්ම ඒක එළියට ගැට ගැහුවා නේද ඒ කෝප්පේ මේ කියලා මේ කෝප්පයක් කියලා ඔව් එහෙමනේ ඕක නේද උනේ එහෙනම් කෝප්පේ බින්දිලා ගියාට පස්සේ කෝප්පේ නැති වෙන්න ඕනේ නේද ඔබතුමාට ඔව් නැති වෙනවද කවදාවත් නෑ නැති වෙන්නේ නෑනේ. එහෙනම් ඒක තියෙන කොටත් ඔබ පාවිච්චි කරේ ඔය හිතේ තියෙන එක නේද? මේ හිතේ තියෙන එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට ආ දැන් තේරුණාද? එහෙනම් අර බාහිර ධාතු වලට අයිති එකක්ද ඔය කෝප්පේ? නෑ නෑ නෑ නෑ නෑ. ඉතින් හදාගන්න එක බාහිරයට අදාළ ඒ ධාතු නෙවෙයි. එහෙනම් එහේ ප්‍රශ්නයක් නෙමෙයි නේද මේ තියෙන්නේ? දැන් මේක මේ මෙතනින් හදාගෙන යන කතන්දරයක් නේද? ඔව් මේක මේ හිත ඇතුළේ සිතුවිලි හැටියට හදන එකක් තියෙන්නේ. අතන අභ්‍යන්තර බාහිර ස්කන්ධ හටග ඇහැ රූප ගැටිලා කන සද්ද වැදිලා ওই ස්කන්ධ හටගෙන ස්කන්ධ නිරුද්ධ වෙනවා. ඒක මේ මේ වෙන සිද්ධිය. නමුත් මේ හිත ගෙනියන එක දැක්කද ඔබතුමා? හිත මේක අරයි යනවා තමයි තල්ලු කරගෙන. හරි. අතන වෙන කතන්දරේ වෙන එකක්. මෙයා ගෙනියන එක වෙන එකක්. ඔව් ඔව්. මෙයා තමයි මේක කරන්නේ. මේක මේ කලේ තමයි ඔක්කොම. එතකොට දැන් ඔකට වටිනාකමක් දුන්නේ හොඳ කෝපයක් කියලා. ඒක කොහෙන්ද ආවේ? දෙකත් හිතෙන්ම තමයි එන්නේ. ඔබතුමා වටිනාකම දීලා තින්නේ ඒකට නේද මේක හොඳයි මේක නරකයි එතකොට එහෙනම් හොඳ පැත්තට එනකොට ඇලෙනවා නරක පැත්තට යනකොට ගැටෙනවා. ඇලීම් ගැටින්නේ නේද? ඇලීමක් ගැටීමක් දෙකක් දෙපැත්තකට තමයි යන්නේ. ඔය වටිනාකම දුන්නේ රැවටිලා නේද? මම හිතේ හදාගත්ත එකට මමම හොඳ නරක වටිනාකමක් දෙනවා කියන එක තමයි එතන පැහැදිලි. මමම නෙමෙයි. හැදිච්ච එකට ඔය පටිච්චසමුප්පන්නෝනේ පටිච්චසමුප්පන්නෝ ඉපදෙන එක ඔබතුමා කරපු එකක් නෙවෙයිනේ. ඒක වෙන ඒක වෙන ධර්මතාවයක්. එතකොට බලන්න ඒකට වටිනාකම් දුන්නේ ඔබතුමා එළිය තියනවා කියලා හිතලා නේද? ඔය හැදිච්ච එක. කෝප්පේ. එළියේ හිටියකින්. ඔව්. යන්න බලන්න. එතකොට නම් එළියේ ප්‍රශ්නයක් නෙමෙයි නීති තියෙන්නේ. ඔබතුමා මේ ඔබතුමා මේ කෝප්පේ තියෙන කොටත් ඔබතුමා පාවිච්චි කරලා තියෙන ඔය ඇතුලේ කෝප්පේ නේද? මේ ඇතුලේ කෝප්පේ තමයි මම අර ස්කන්ධ හටගත් එකට අදාළ එකක් නෙමෙයි නේද ඔබතුමා පරිහරණය. කෝප්පේ විඳිලා ගියාම එහෙනම් කෝප්පේ නැති වෙන්නේ නේද? දැන් නැති වුණා. 100 මැරුණා. දානෙත් දුන්නා. ඔක්කොමත් ඉවරයි. තාම ඉන්නවනේ 100. සිය ඉන්නවනේ. එහෙනම් 100 ඉන්නකොට පා- දැන් ඉන්නෙත් ওই විදිහටම නේද ඉන්නකොට පාවිච්චි වෙලා තියෙන්නේ. ඔව් ඒක තමයි. ඒක ඉන්න කොටත් එහෙම තමයි. ආ එතකොට බලන්න ඒ- මරණමත් ඒක තියෙන්නේ. අන්න හරි එහෙනම් 100 100 ඉන්න එක සැපයි 100 ඉන්න එක දුකයි කියලාත් වැටුනේ ওই හිතින්ම නේද? හොඳ නරක ගැට ගැහුවේ. හොඳට බලන්න. ওই විදිහට නේද අපි ලෝකේ වර්ගීකරණය කරන්නේ අරයා හොඳයි, මෙයා හොඳයි, අරක හොඳයි, මේක නරකයි කියලා. කියලා මං හදාගන්න ඇත මේක අර හේතුඵල ක්‍රියාවලියට අනුව ගොඩ නැගෙනවා කියන එක ඔබතුමා පැහැදිලි කරන්න ඉතින්. හරියට හරි. එතකොට එහෙනම් මේක මේ හොඳ නරක එළිය තියනවාද? සැප දුක් එළිය තියන කතන්දරයද? ප්‍රිය අප්‍රියභාවය වල එළිය තියන එකක්ද? මේ ඇතුලින් වැටෙන එකක්ද? කෙනා කෙනාට. කෙනා කෙනාට ඇතුලින් තමයි වට වැටෙන්නේ. එතකොට අපි ඒකට රැවටිලා එළිය දුවනවා නේද? ඒක හොයාගෙන හොඳ අය හොයාගෙන නරක අය හොයාගෙන අප්‍රිය අය හොයාගෙන ප්‍රිය අය හොයාගෙන. ඔව් ඔව්. ඔව්. එහෙනම් ප්‍රිය වෙනකොට ඇලිලා අප්‍රිය වෙනකොට ගැටිලා පැවටීම නෙමෙයිද ওই දෙක වෙන්න හේතුව එතකොට නෑ මං අහන්නේ කෙනෙක් උත්තර දෙන්න ඔව් හොඳට උත්තර දීගෙන යන්න ප්‍රිය වෙනකොට ඇලිලා අප්‍රිය වෙනකොට ගැටිලා ඔය දෙකම වෙන්නේ රැවටිලා නෙමෙයිද රැවටිලා වෙන්නේ ඕක ගැන රැවටිලානේ දන්නේ නැතුවනේ වෙන්නේ අන්න දන්නේ නෑ ඒ නොදන්නාකම කියන්නේ මොකද ඒක නේද අවිද්‍යාව අවිද්‍යාව. ආ දැන් ඕක දැනගත්තාම විද්‍යාවේ නේද? <laughs> මේක එළිය ප්‍රශ්නයක් නෙවෙයි කියලා. මේ හොඳ නරක ප්‍රිය අප්‍රිය මේ කිසිවක් එළියේ තියෙනව නෙමෙයි. එළියේ විචිත්‍ර විචිත්‍ර රූප තියෙනවා. ඒ සතහන් නැති වෙනවා. ඒවැ කාමයෝ නැහැ. සැප දුක් ප්‍රිය අප්‍රිය හොඳ නරක ඒවැ තියෙනව නෙමෙයි. ඒවට ලකුණු දීලා තියෙන්නේ අපි නේද මේ පැත්තේ. කෙනා කෙනාගේ මනිත තුන. පැහැදිලිය මේක මහ පිස්සු විකාරයන්නේ දේක මිචර කරන දේව ඔබතුමා විහාකද නෑනෑ විහාක නෑ හරි ඔන්න බාන්න එහෙනම් හොඳට බාන්න එහෙනම් දැම් බලන්න එහෙනම් දැම් තේරවනේද අපි එහෙනම් බලන්න මේ ඇලිච්ච තැන තමයි රාගය ගැටිච්ච තැන තමයි දේශය මේ දෙක ඇති වෙන්න මූල හේතුව මොකද්ද නොත් රැවටීම නේද මුලාව නේද මෝහය නේද එතකොට ඒක පැහැදිලිව මෝහේ මේ කතාව නොදන්න නිසා තමයි අර ඒ නොදන්නා තමයි අවිද්‍යාව. අන්න දැක්කද සිද්ධිය. ඒ නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. ආ දැන් ඔබතුමාට තේරෙනවද? එහෙනම් සසර යන්න හේතු උනේ ඔන්න ඔය නොදන්නාකම නේද? ඒක නිසා නේද ඇලුනේ? ඒක නිසා නේද ගැටුනේ? ඒ දෙකට මුල් වුණේ හේතු. ආ ඔය තියෙන කෙලස් ටික නේද ඔය තියෙන්නේ? ට මේක මේ ඇතුළෙම ගොඩනගෙන එකක් තියෙන්න එල්ලේ හෝ සතුර හොයන කියලා හරියන්න හරියට හරි හැබැයි ඔබතුමා දැන් ඔන්න ඔන්න ඔබතුමා හිතන්න කොහෙම අලියෙක් කෙනවා ඉස්සරහට හරිද දැන් වල් අලියෙක් හොඳේ හොඳ වලට වැඩි අපි දෝ පාරේ යනවා හරි පෙරහැරකට ගිය අලියෙක් අරන් එනකොට කුලප්පු වෙලා ඔහතුමත් යන ස්කොලෑරිලා පිරිවෙන ඉවර වෙලා ගෙතර යන්න ඔහද යනට පලිය එන වල්ලාලිය දැ මිනි සුදුනා සීසීකට දැවදමට මොකද හිතෙන්නේ දුවන්න නේද දුවනවනේ ඇයි දුවන්න දැන් එක පාරම අලිය දැක පැටීමකුතුනි බය වුණා නේද බයනවා ඔව් බයනවා පොඩක් ඉන්නකෝ ඇහැ රූප ගැටෙනකොට තිංගන් සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන තැන හටගත්තේ මොකද අලියා අලියෙක් නේද හරිනේ කුලප්පු වෙච්ච අලියෙක් දැන් ඔබතුමාට ආයේ මොකද්ද දුවන්න ඇයි දුවන්නේ ඔන්න බලන්න ඔන්න තැන ඇයි දුවන්නේ දුවන්නේ ඇයි බයට මොකකටද බයටද අලියා ගැහුවොත් අලියා ගැහුවොත් මොකක්ද ප්‍රශ්නේ කය ඉවරයි කය ඉවරයි කය ඔය කය අලියේ ගහලා නෙමෙයි අලි 100ක් නැක්කත් මුකුත්වත් වෙන්නේ නැත්තම් ඔබතුමාට දුවන්න ඕනේද? ඔබ බය වෙනවද? නෑ දුවන්න බය වෙන්නේ නෑ. එහෙනම් ඔබතුමා බය වෙන්න හේතුව මොකද්ද? ඔය කය අනිච්ච නිසා නේද? කුකුස්සල පොලේ ගැහුවොත් ඔක කුඩු වෙලා යන නිසා නේද? ඔව් ඔව් ඔව් අනිවාර්යෙන්ම. එහෙනම් බලන්න එහෙනම් බලන්න දැන් ඔබ හොඳට බලන්න. ඔබ දැන් බය වුනේ අලියා නිසාද කය කුඩු වෙන නිසාද? ආය කය ශරීරය බිඳිලා කැඩිලා මැරිලා යන මැරිලා යයි කියලා බයට. එතකොට ඔබ මේ වෙලාවේ බයටපත් කරේ අලියද හිත බයටපත් කරේ කය පෙන්නලාද? ඒ ශරීරයේ මේ මටම තියෙන මගුලක් එක්කම යන්නේ කතාව. ඊට වාරි අල්ලියගේ ප්‍රශ්නයක් තිබුණේ නෑ නේද උතන දැන් වලන්නකෝ <laughs> ඔබතුමාට තේරුණාද මේ සිද්ධිය එහෙනම් මේ හිත පිට පට්ට මුලාවක නේද දාන්නේ අපුව නෙවෙයි හිත මේ හිත පට්ට මුලාවකදී දපුව දාලා තින්නේ. විඥානයේ මායාව කියන එක දැන් තේරෙනවද ඔබතුමාට? එහෙනම් අලියාගේ අලියාගේ හාන් කවිතියකවත් ප්‍රශ්නයක් තියෙනවද? ඒක එතකොට පැහැදිලිව මෙහෙම එකක් නෙවෙයි ඇත්තටම තියෙන්නේ. ඇහි ප්‍රශ්නයක් තිබුණාද? ඇහි ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. ගැටිච්ච රූපය අලියා අලියාගේ ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. හිතේ නේද ප්‍රශ්නේ තියෙන්නේ? හිතේ මේ මේ දෘෂ්ටියේ ප්‍රශ්න තියෙන්නේ නේද මේක ආන්න අහන්න බලන්න එන බය කියන්නේ සැපද දුකද බය කියන්නේ දුකයි එතකොට බහන්නේ නම් කයේ අනිත්‍ය ස්වභාවය නිසා නේද හිත මේ දුකට බයන්න වරන හිතට ඇති උනේ මොකද දුකක් නේද ආ හිතට ඇති උනේ දුක දැන් ඔබතුමාට තේරෙනවනේ මේ සංසිද්ධිය ගැඹුරු කොහාටද යන්නේ කියලා ඈ එහෙනම් ඔබ අවබෝධ කරන්න ඕන තැන දැන් පේනවා නේද මේක එහෙනම් බලන්න දැන් ඔබතුමාට කවදාකවත් බාහිරින් කවදාකවත් ප්‍රශ්නයක් වෙලා තියෙනවද? ඒ ඔය ඔය විදිහට දකින්නකොට බාහිර අදාළම නැතුව ගියනවා. හරියට හරි එන බාහිරේ හොඳ එන කවදාකවත් ඔබතුමාට බාහිරේ හොඳ අය හම්බ වෙලා තියෙනවද නරකය හම්බ වෙලා තියෙනවද? ප්‍රිය අය ඉඳලා තියෙනවද අප්‍රිය අය ඉඳලා තියෙනවද? සැපගෙන දෙන දේවල් තිබිලා තියෙනවද අප්‍රියගෙන දෙන දේවල් දුකගෙන දෙන දේවල් තිබිලා තියෙනවද? බාහිරේ එහෙම කිසි දෙයක් තිබිලා නැහැ. හරියට හරි එහෙනම් බලන්න ඒකට තමයි කිව්වේ සංකල්පීය රාගය කියලා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ දැන් ඔන්න ඔබතුමා පන්සලට යනවා ආ ආ අන්න හරි ඔබතුමා දාම් පාසලේ උගන්වනවා ගුවා නේද ඔව් පිරිවෙනේ පිරිවෙනේ අන්න හරි අපි හිතමු ඔන්න පිරිවෙනේ පොයේ දවසක් හරි පොයේ දවසක පිරිවෙනේ ඔබතුමා දැහිති කරන ලොකු උත්සවයක් හරිද? ඕන් දැන් ඔබතුමා පිරිවෙනේ දැහිති කරන දැන් ඔන්න ඔය පිරිවෙනේ ඉගෙන ගන්නනේ කොල්ලෝ හැම ඉන්නවනේ හොඳ හොඳ කොල්ලෝ ටිකක් ඉන්නවනේ හරි ඔන්න අපිදම කොල්ලු ටික පන්සලට එදා ඇවිල්ලා දැන් පිරිවෙනට හරිද එතකොට දැන් ওই පන්සල අපි හිතමු දැන් ඔබතුමා ඉන්න පිරිවෙන දැන් ටිකක් ඈත ගමක තියෙන කියලා එතකොට දැන් ඔන්න මේ සිල් සිල් ගත්ත කට්ටියත් ඉන්න උපාසක උපාසිකාව ටික ওই පන්සලට එනවා ඔන්න සිතාදීන් සමනඩියෙක් හරිද කොහොමද එන්නේ කොටට කොටේ සායක් ඇඳලා මේ බ්ලවුස් එකේ අත් කපලා කොර කපලා ඇතුළටම එන්න බුරියක් ටිකක් පේන්න ඇඳගෙන එනවා දැන් මොන වගේ තත්ත්වයක් වෙයිද? කොල්ලෝ ටිකට කොහොම වෙයිද? අපි හිතමු කොල්ලෝ 100ක් ඉදිරිය ඉන්නවා කියලා. කොල්ලෝ 100ක් ඉදිරිය ඉන්නවා කියලා කොහොම වෙයිද? කොල්ලෝ ඉතින් හරි හරි බල බල ඉතින් ආ ඒ කියන්නේ ඇහැ පිනවන නේද? හිත පිනවන, මන පිනවන, ප්‍රිය ජනක නේද? සැපගෙන දෙන රූපයක් නේද දැන්? ඔව් ඔව් අනිවාර්යෙන්ම. අපි හිතමු අර වයසක උපාසකම්මල ටිකක් හිටියා කියලා. කොයි වගේ තත්ත්වයක් වෙයිද? අර රූපේ දැක්කොත් අර කියන්නේ. ඔයාලන්ට තරහ යනවා. තරහය. අන්න බලන්න. තරහගෙන දෙන අප්‍රිය ජනක, ක්‍රෝධය ඇති කරන, දුක ගෙන දෙන සිද්ධිය. රූපය. ඔයාලන්ට අනිවාර්යෙන් තරහ එනවා තමයි. බහුතරයකට තරහ එනවා. අන්න බලන්න. දැන් බලන්න. දැන් එහෙනම් දෙගොල්ලන්ට කට්ටියකට සැප, කට්ටියකට දුක, කට්ටියකට ප්‍රිය, කට්ටියකට අප්‍රිය. කට්ටියකට හොඳ, කට්ටියකට නරක. දැන් මේ ගෑනු ළමයා තුල සැපවත් දුකවත් තිබුණා නම් හරිද? ප්‍රියවත් අප්‍රියභාවයවත් තිබුණා නම් හොඳවත් නරකවත් තිබුණා නම් කොල්ලෝ ටිකටම හම්බ වෙච්ච ටික හම්බ වෙන්න ඕනේ නේද උපාසකම්මලා ටිකට. ඔව් ඒක එකම ස්වභාවයක් වෙන්න ඕන නැහැ මොනවා නන්නේ. එහෙම අන්න වෙන්න ඕනේ. එතකොට ඔය කියන උපාසකම්මලට හම්බ වෙච්ච ස්වභාවයම තිබුණා නම් ඔය ගෑනුමයා තුල කොල්ලෝ ටිකට හම්බ වෙන්නත් ඕනේ එහෙම නේද? කොල්ලොන්ටත් එහෙනම් ඒකම හම්බෙන්න ඕන. එන ඔබතුමාට පැහැදිලි නේද ප්‍රිය අප්‍රිය හොඳ නරක සැප දුක මේකක්වත් එළිය බාහිර රූපවල තියෙන ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඔව් පැහැදිලිව මේකෙන් හොඳටම තේරෙනවා මේක ප්‍රිය අප්‍රිය සැප දුක කියන එක බාහිර නෙවෙයි තියෙන්නේ නේ පැහැදිලිවම නෑ පැහැදිලිව හරි නේද එහෙනම් බාහිර රූප වල තියෙනව නෙමෙයිනේ පැහැදිලිවනේ බාහිර බාහිර රූපේ නෑ ඇත්තටම පැහැදිලිවම නෑ එතකොට එහෙනම් කොල්ලෝ 100ටම එකම සැපක් දෙන්නේ නැත්තේ එකම ප්‍රියභාවයක්ද එකම හොඳක් දෙන්නේ නැත්තේ උපාසකම්මල ඔක්කොටම එකම තරහක්ද එකම ක්‍රෝධයක්ද එකම දුකක් දෙන්නේ නැත්තේ නෑ ඒකත් සම්පූර්ණම එක එක්කිනාට වෙනස් වෙනවා. එහෙනම් ඔබතුමාට පේනනේ සංකල්පී රාගය කියන්නේ මොන වගේ එකක්ද කියන. කෙනා කෙනාට පෞද්ගලිකයි. කෙනා කෙනා තුල තියෙන රාග, දේශ, මෝහ තියෙන ස්වභාවයට ප්‍රමාණයට අනුව යෙදෙන එකක් කියලා දැන් තේරෙනවා. පැහැදිලිව මේක එහෙම තමයි. ඒක එහෙම කියලා මට තේරෙනවා. ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂව තමයි රාග මට්ටම අතන එන්නේ. සමහරට උතන එල් ඒ ළමයාගේ මූුණට කැමති කෙනෙක් වැඩිපුර කැමති කෙනෙක් සමහට ඒ කොල්ලගේ ගෑල්ලමයාගේ මූුණත් ඒවාගේ අන්න ඒවාගේව බලපානලා උතෙන හදාගන්න යාටමාවේනික කැමැත්තක් රාගයක් හරියට හරි එහෙනම් ඒ විදිහටම හරියට එන බලන්න කැමැත් අන්න බලන්න ප්‍රිය කියන තැන මොකද්ද ඇලීම අප්‍රිය කියන තැන මොකද්ද ගැටීම එහෙනම් ඇලීම් ගැටීම් දෙකම ඔතන දැන් මේ ගෑනු ළමයා නිසා ඇතිවෙච්ච තැනදී හොඳට බලන්න දෙගොල්ලම්ම රැවටිලා නේද? කොල්ලෝ ටිකක් රැවටිලා උපාසකම්මල ටිකක් රැවටිලා නේද? අනිවාර්යෙන්ම මේගොල්ලෝ දෙගොල්ලම රැවටිලා. ඇයි අර රූපේ තියනවා කියලානේ දෙගොල්ලම්ම ආවුනේ. රූපේ නිසානේ ගැටුනේ. ඇලුනේ. එහෙනම් රූපේ ওই දෙකම තිබෙන දෙකකින් එකක් තිබිලා නෑ නේද? රූපෙන් ඒ දෙකෙන් එකක්වත් තිබිලා නෑ. එහෙනම් රැවටීමක් නිසා නේද දෙගොල්ලම මේ ගෑනු ළමයාත් එක්ක ගැටුනේ දැන්. බාහිර රූපෙට. බාහිර රූපයට ගැටුමේ සම්පූර්ණයෙන්ම නොදන්නාකමට මුලාවට මේක දන්නේ ඒ ඔක්කොමලා මුලාවක ඉන්න නිසා රැවටීමක ඉන්න බව නොදන්නාකම දැක්කද අවිද්‍යාව කියලා. එහෙනම් ඒ ඔක්කොම අවිද්‍යාවේ ඉන්න නිසා නේද එතනේ ගැටීම් ඇලීම් ඇලීම් ගැටීම් රැවටීම් ඔක්කොටම අහුනේ. පැහැදිලිව මේක එහෙමම තමයි. හරියට හරියට. එහෙනම් මේක මේ <laughs> දැන් තේරුණාද? අතුලෙම මේක බාහිරට දාලා අපි මේ යන ලෝකේ හදාගෙන යන ලෝකෙ මහා පට්ටපල් මෝඩව මුලාවෙන් කරන වැඩක්. හරියටම හරි. බාහිර මිනිස්සුත් එක්කන් අපි මේ ඇලීම් ගැටීම් කියලා නේ අපි මේ හිතාගෙන යන්නේ. කරගෙන යන්නේ. දැන් මේක අවබෝධ වුණාම දැන් මේක අවබෝධ වුණාම අපිට කවදාවත් බාහිරින් හොඳ අය නරක අය සැපගෙන දෙන දේවල් දුකගෙන දෙන දේවල් සැපගෙන දෙන අය සැප දුකගෙන දෙන අය ප්‍රිය අය අප්‍රිය කවදාවත් අපිට හම්බ වෙයිද අපිට අය හම්බෙන්න බෑ එහෙනම් ඒ කියන්නේ අවබෝධය නේද ඒක තමයි අවබෝධය අන්න හරි. ඒ කියන්නේ නොරැවටීම නේද? ඒ කියන්නේ පැහැදිලිවම නොරැවටීම තමයි. ඒ කියන්නේ විද්‍යාවේ නීතියනේ. ඒ කියන්නේ පැහැදිලිවම විද්‍යාව තමයි. ඒ කියන්නේ අවිද්‍යාව නෙමෙයිනේ. හරිනේ? ඔන්න එහෙනම් මේ මොහොතේ ඔය අවබෝධය තුල ඔය ඔබ මේ මොහොතේ ඉන්නේ අවබෝධය තුල ඔබ නොරැවටීමේ ඉන්නකොට ඔබ අවිද්‍යාවෙන් මිදිලා නේද? මේ මොහොතේ අවිද්‍යාවෙන් මිදිලා ඉන්නේ. එහෙනම් ඔබ ඇලීමෙනුත් මිදිලා නේද? නැලීමෙනුත් පැහැදිලිවම මෙදෙනවා. ඒක තමන් ඇතුළෙන්ම කරන ගා ගන්න එකක් කියන එක දකිනවා. ආන්න හරි. එතකොට ගැටීමෙනුත් මිදිලා නේද? ඔව් මොකටද මම මගෙත් එක්කම ගැටෙන්නේ කියලා හිතෙනවා. එන රැවටීමෙනුත් මිදිලා නම් ඔබ අන්න බලන්න. අවිද්‍යාව තුලත් නැහැ. ඇලීම කියන්නේ රාගය තුලත් නැහැ ගැටීම කියන්නේ දේශය තුලත් නැත්තම් ඔබ මෝහය තුලත් නැත්තම් උතන තණ්හාව යෙදෙන්නෙත් නැත්තම් ඔබ ඒකට වැඩක් වෙන්නේ නැහැ නේ ඔබට ඔබට ඒකට කැමති වෙන්නේ නැහැ නේ එහෙනම් ඔන්න බලන්න ඔබ ඔක්කොම නැත්තම් ඔබ ඉන්නේ රාගක්ඛය නිබ්බාන මොහක්ඛය නිබ්බාන දේශක්ඛය නිබ්බාන කියන දැන නේද? රාග දේශ මොහකය වෙනවා ඒත් එහෙම මේ විදිහට දකින්නකොට පැහැදිලි වෙනවා. ආ එහෙනම් ඔබ එතන ඉන්නවා කියන්නේ ඔබ අර එකකවත් නැහැ නේද පිහිටලා මේ වෙලාවේ? නෑ අජ බාහිර පිහිටන්නේ අවිද්‍යාවෙන් පිහිටන්නේ ආ එතකොට බලන්න එහෙනම් එතන පිහිටන්නේ නැති වෙනකොට ඔබ ඇහැතුලත් නැහැ නේද එතෙන්දී හොඳට බලන්න ඔබ එතනනුත් මිදිලා. ඇයි ඈ ඔබ දැක්ක ඈ ඈ කවදාකවත් ඇයි ඉතියක්මයි කියලා. ඔබ රූපය තුලත් නැහැ. ඒ කියන්නේ අන්න බලන්න. එතකොට එහෙනම් එහෙනම් මේ හටගත්ත පංච උපාදානස්කන්ධය තුල ඔබ ඉන්නවත් දැන් පිළිහිරලා කොහෙවත් ඒක පිළිහිරලා වැඩකුත් නැතුව යනවනේ නෑ ඔබ එතන ඉන්නවද ඔබ ඉන්නේ අවබෝධය තුලනේ හොඳට බලන්න ඒ කියන්නේ මේක සකස්ුනේ අවිද්‍යාවෙන් ඔබ අවිද්‍යාවේ නෑ කියන ඔබ පංච උපාදානස්කන්ධය තුල නෑ නේද ඊයේ ඒක පැහැදිලිවම එතන පංච ඉන්නේ අවබෝධය අවබෝධය තුලනේ අවබෝධය තුල ඉන්න ඔබ දැන් මැරෙනවා ඔබ දැන් මැරෙනවා දැන් ඔය විඥානේ පිටන්න පුළුවන්ද මොකද්ද මැරෙනවා දැන් විඥානේ ඔබ දැන් මැරෙනවා ඔව් දැන් ওই විඥානෙට පිටන්න පුළුවන්ද කොහෙවත් ඔබ ඉන්නේ අවබෝධය තුල එතකොට එතකොට එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ සූත්‍ර කියලා දුන්නේ සූත්‍රයක් කියන්නේ මොකද්ද මහත්තයා? ඇප්ලයි කරොත් ඒ මොහොතේම හම්බ වෙන්න ඕනේද උත්තරේ? ඔව් ඔව්. එතනමයි වෙන්නේ ඒක. බුදුමාර දැන් තේරෙන සූත්‍රේ. පෙරපස නැතුව මේ වෙලාවේ සූත්‍රේ හරියට දැම්මොත් එහෙම සූත්‍රේට data ටික දැන් උත්තරේ හම්බ වෙන්න ඕනේ නේද? සූත්‍රය කියන්නේ මේ කියලාම තියෙන්නේ නේ සූත්‍රය කියලාම කියන්නේ. දැන් අපි දුන් පයිතගරස් ප්‍රමේය කියලා. ඒකට දත්ත ටික දාපු හැටි අපිට උත්තරේ හම්බ වෙනවා නේද? උත්තරේ හම්බ වෙනවා. බුදුමාර තේරුණාද? පෙර ආ එහෙනම් උන්වහන්සේ පෙන්වන්නේ මේක මෙහෙම දැක්කොත් මෙන්න මේකයි තැන කියලා. එහෙනම් දැන් ඔය කියන එක ඔබතුමා දැන් අවබෝධය ඉන්නවනේ ඔබතුමා දැන් මැරෙනවා. දැන් ඕකර පිළිහිටන්න පුළුවන්ද? එතකොට මට පිළිහිටන්න තැනක් නැතුව එතකොට එතකොට එතකොට සසර අවශ්‍ය නේද? එතකොට ලෝකයේ නෑ කොම නැතු යන්නේ. අදාළක් නැතු වෙන්නේ. ගොඩ නැගීම දැන් ඔබතුමාට තේරෙනවා. අර හේතු බල ධම්මතාවයෙන් අයින් වෙනවා නේද? හරියට හරි. ඔක තිබුණොත් නේද අයික බහින්නේ කොහෙට හරි. ධම්ම නියාමයෙන් ගිඳිලා යනවා. දැන් ඔබතුමාට තේරෙනවා මේ කියන කතාව. හේතු බල කියලා වැඩ කරන්නේ නැතු යනවා. දැන් ඔබ දැන් ඔබ දැන් මැරෙනවා. දැන් ওই ওই විඥානෙට පිටින්න පුළුවන් මේ වෙලාවේ. කොයිවත්. පිළිටන්න බැරුව යනවා. මේක ටිකක් ගැඹුරු කතාවක්. ඥානනාසේ පෙන්නුවේ පෙරපසු නැතුව ඒ මොහොතේම මේක අවබෝධ වෙන කතාවක්. සිද්ධියක්. හරිද? එතකොට උන්වහන්සේ ඔබතුමා අහලා තියෙනා නේද? මගේ ආර්ය මගේ ශ්‍රාවක පුතා මේ ඒ මොහොතටපත් වෙනකන් හෙට දැන් දැන් ලෝකේ විනාශ වෙන්න තිබුණත් ඒක වෙන්නේ නැහැ කියලා. ඒක නවතර වෙනවා කියලා. ඒක වෙනකන්. එන ඔබතුමාගේ අවසාන චිත්ත චිත්තක්ෂණය වෙන්න පුළුවන් නේද ඒක? ඒක වෙන. ඔබ ඔය අවබෝධය ඉන්නවනම් තේරුණාද මං කිව්වද? ඔක පිටින්න බැරි වෙනවා. හැබැයි කවුරුත් දන්නේ නැහැ. රාතන්නාසේ කෙනෙක් පිරිනවන් පාන කියලා. තේරුණා? ඒක ගැඹුරු කතාවක්. ඔබතුමාට මේක කවදා හරි තේරෙයි මේ මොකද්ද කියන එක. ඉතින් ওই විදිහට එන ඔබතුමාට මේ ගමන යනකොට එහෙනම් දැන් ඔබතුමාට පේනවනේ දැන් ඔබතුමා එහෙනම් මොකද වෙන්නේ? ඔබතුමා මේක දැනගත්තට පස්සේ දැන් ඔබතුමාට දැනගන්න ඕන පළවෙනි තැනම නේද දැනගත්තේ රැවටීම රැවටීමක ඉන්නවා කියලා දැනගත්ත තැනම ඔබ ඉන්නේ නොරැවටීමේ. නොරැවටීමේ කියලා ඔබ ඉන්න ඔබ නොරැවටීමේ නම් ඉන්නේ ඔබ ඉන්නේ විද්‍යාවේද අවිද්‍යාවේද? එතකොට විද්‍යාවේ තමයි. හරියට. ඔතනට ආපු තැන ඉඳලා අන්න උදැල්ලකින් වැඩ කරනකොට තලෙත් ජීවෙනවා මිටත් ජීවෙනවා නේද මහත්තයා? ඔව් ගෙවෙනවනේ. ඒවත් ගෙවෙනවා. එහෙනම් බලන්න එහෙනම් දැන් සත්‍ය ඥාන දැන් ඇත්ත ඇති හැටියෙන් දැනගත්තා නේද? දැන් මේක අපි ඇත්තටම මෙතනින් මේකෙන් දැක්ක ඇත්තටම. දැනගත්තට වඩා මේක අර උදාහරණ හරහා මම දැක්කා. මේ මෙතන මේ වෙන දේ දැක්කව. එහෙනම් දැක්කට පස්සේ දැන් තමයි කරන්න තියෙන ටික තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? එහෙනම් මොකද්ද කරන්න කිව්වේ? සෝවාන් මාර්ගයේ ඉන්න කෙනාට මොකද්ද කරන්න කිව්වේ? පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න. සෝවාන් වෙච්ච කෙනාටත් ඒකමයි. සකදාගාමී මාර්ගයේ වින්න ඉන්න වින්න කෙනාටත් ඒකමයි. සකදාගාමී වෙච්ච කෙනාටත් ඒකමයි. අනාගාමී මාර්ගයේ ඉන්න කෙනාටත් ඒකමයි. අනාගාමී වෙච්ච කෙනාටත් ඒකමයි. අරියත් මාර්ගයේ ඉන්න කෙනාට ඒකමයි. අරියතුන් වහන්සේ එතනම පිහිටලා ඉන්නේ. මොකද්ද කරන්නේ? පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න කිව්වා. හරි නේද? හරි. එහෙනම් දැන් ඔබතුමා දකින්නවා නේද පළවෙනි සැරේට ජීවිතේ මෙච්චර කාලයක් ඇහෙන් වින්දනය කරපු දේවල් ඇත්තටම ඒ ආස්වාදය ඇහෙන් ගත්ත ආස්වාදය තුල තිබිලා තියෙන්නම පට්ට දුකක් කියලා. කෙරවලක. ඒ කියන්නේ ඇහැ ඉපදුනා කියන්නේ දුක්ඛ ස්කන්ධයක් නේද හැමතිස්සෙම ඉපදිලා තියෙන්නේ. ඔව් දුක්ඛ ස්කන්ධයක් තමයි ඉපදිලා තියෙන්නේ. එහෙනම් ඔබතුමා ඔව්. ඒ දුක්ඛ දුක්ඛ ඒක එහෙම වෙන්නේ මේක මේක පැත්තටම කතා කරන දේකුත් නැති තරමට මෙතන මුලාවකනේ ඉන්නේ. අන්න හරි. එහෙනම් මුලාව නේද අවබෝධ කරන්න ඕනේ. දෘෂ්ටිය නේද කැඩෙන්න ඕනේ ඉස්සල්ලාම. ඔව්. වැරදි දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. හරිනේ? ඔව්. ඒ සක්කාය දිට්ඨිය නේද දැන් කඩලා ගියේ. එහෙනම් ඔබතුමාද දැන් ওই රූපය, ඔබතුමාද ওই වේදනාව, ඔබතුමාද සංඥා, ඔබතුමාද සංකාරය, ඔබතුමාද විඥානය. ওই පංච උපාදානස්කන්ධය ඔබද නැත්නම් මේ සිදුවෙන අවිද්‍යාපච්චය ක්‍රියාවලියක්ද? මේක පැහැදිලිවම ක්‍රියාවලියක්. ආ එහෙනම් පංච උපාදානස්කන්ධය මම කියලා ගන්න බෑ නේද? ඒක ගන්න බෑ ඒක. ආ ගන්න බෑ. අන්න බලන්න එහෙනම් සක් එහෙනම් මෙච්චර කල් ලෝක මමයි කියලා හිතන් හිටපු දුස්තිය නේද ඔය කැඩෙන්නේ දැන්. ඔව් ඒක රූප වේදනා සංඥා මේ සංකාර විඥාන කියන ඒවා මම වෙන්නේ මම ගන්න බෑ. ආ බලන්න. එහෙනම් අන්න එතෙන්දී අන්න එතෙන්දී දකිනවා නේද මේ කය මම නෙමෙයි සිත මම නෙමෙයි කියලා. කයත් හේතුඵලයක්, හිතත් හේතුඵලයක් නේද? හේතු ගොඩක ඵලයක් නේද? අන්න දැක්කද? කය කියන්නේ හේතු හේතු හරහා ගොඩනගෙන එකක්, හිත කියන්නේ හේතු ගොඩක එකතු කොට එකතුවක් තමයි. අන්න එහෙනම් මේ අන්න බලන්න. එහෙනම් ඔබතුමා දකිනවා නේද ධර්මියෝම ධර්මිය පවත්තන සිද්ධිය උතන. මෙන්න මේ සංසිද්ධියක් මෙතන වෙන්නේ කියලා. ඒකම නිකන් ධර්මතාවයක් තියෙන්නේ කියන එකයි ඔබතුමා කියන්නේ. ඒ කියන්නේ මේක හේතුඵල කියන්නේ එකතුවක් තියෙන්නේ ගොඩ නැගීම. මේ ගොඩ නැගිලා දැනෙන එක එකතුවක් නිසා ගොඩ නැගෙන්නේ. අන්න හරි හේතු නිසා ගොඩ නැගෙන කතන්දරයක්. ඒ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන කතන්දරයක් නේ. එහෙනම් බලන්න ඔබතුමා එහෙනම් ඕක මේ මොහොතේ දකිනකොට ඔබතුමා ඉන්නවා අන්න බලන්න. එන ඕක ගොඩ නැගින හැටි තමයි පෙන්වන්නේ. ඉතිමස්මින් සති ඉදන් හෝති. මස් උප්පාදු ඉදන් උප්පච්චති. ඔන්න ඉපදෙන විදිය, ಜಾති වෙන විදිය. කොහොමද ಜಾති වෙන්නේ? කොහොමද උදා වෙන්නේ? කොහොමද සමුදය වෙන්නේ? අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන. ඒ ලෝකේ තියෙන මනසක තැන තමයි. සිතමයි ලෝකය. ඒක ගොඩ නැගින්නේ කොහොමද? අවිද්‍යාපච්චය සංඛාරාවලින්. අන්න සමුදය ධර්ම. තේරුණාද? එහෙනම් මොකද්ද උතන තින්නේ? එහෙනම් ඔබට පුටුව කියලා හම්බ වෙනකොට මොකද? පුටුව කියන්නේම දුක්ඛාරී සත්‍යය. ආ පුටුව හැදෙන්න හේතුව මොකද්ද? දුක ඇති වෙන්න හේතුව මොකද්ද? තණ්හාව. කොහොමද තණ්හාව වුනේ? ඔබ මේක දන්නේ නැති වෙනකන් ඔබ මේකට ආස කරා. මේ සිද්ධිය. ඔබ කැමති වුණ ආස්වාදයේ පැත්තට ඔබ ගියා. ඒ කියන්නේ ඇහැ රූප ගැටෙනකොට ඔබ ආයක වින්දනය කරා. ආස්වාදයේ සැපයි කියලා ගත්ත දැනක හිටියා. අන්න ඒ නිසා ඔබ හිටියේ මේ දුකම තියෙන දැනක ඔබ සැපට ඔබ ඔබ සැපයි කියලා අහු වුණා නේ. ඔව්. ඒ සැපයි කියලා ආන්න සැපයි කියලා අහුවෙච්ච දැන මොකද වුනේ? ඔබ ඒකට කැමති වුණා. කැමති වුණා කියන්නේ මොකද්ද? හොඳට බලන්න වේදනා පත්‍ය තණ්හා නේද? <laughs> අන්නගේ ඇදුව වෙනවා. අන්නගේ ඇදුව වඩුවා. දැක්කද? දැන් ඔබ දකිනවා නේද? ආස්වාදය ඒ කියන්නේ ඇහි ඉපදීම සැපක් නෙමෙයි දුකක්මයි කියලා දෙන්නේ කියලා. ඒ කෙරෝලේ දින දුක්ඛ ස්කන්ධය. ඔව්. එහෙනම් බලන්න අන්න හරි ජරා මරණමයි තියෙන්නේ. එතකොට බලන්න එහෙනම් ඔබතුමා දකින්නවා නේද? ඇහැ ඉපදුනා කියන්නෙම දුකක්මයි ඉපදුනේ කියලා. එතකොට ඇහෙන් දුකක්ම තමයි හටගන්නේ. අන්න බලන්න. මේක ගෙවිලා යන ගෙවෙන නිසා මේ විපරිණාමයට පස්සෙලා ජරා මරණ වෙන නිසා තමයි මේ දුක හටගන්නේ. ඒක විතරක්ද? දැන් හොඳට බලන්න. ඔය නිසා නේද සංසාරේ යන්නත් උනේ. ඔය අවිද්‍යාව පත්‍ය සංඛාරා වෙන්නේ ඔය නිසාම නේද? ඒ නිසාමයි වෙන්නේ මේක සරල නෑ. ඊටාම බරපතල විදිහට දුකයි ඒක. එහෙනම් මේ මොහොතේ ඔබ අවදීන් අවබෝධී ඉන්නකොට මේ මොහොතේ ඔබේ ඥානය තුල ඉන්නවා. ওই විදිහට ඔක වැඩෙනකොට වැඩෙනකොට දැන් මොකද්ද වෙන්නේ? අවිද්‍යාවනේ දුරු වෙලා යන්නේ. ටික ටික ටික ටික ටිකට අර උදැල්ලෙන් වැඩ කරනකොට උදැල්ලේ මිටයි තලයේ ගෙවෙනවා වගේ. දකින්නකොට මේක එකපාරම ඩෝංගල වෙනවා නෙවෙයි එහෙනම් සමුදය ධර්ම අන්න බලන්න නිරෝධ ධර්ම හැටියට මොකද්ද පින්නේ අවිද්‍යාවත් අසීස විරාග නිරෝධා සංඛාර නිරෝධා ඔය කිව්වේ මොකද්ද? ඊමස්මින් අසති ඉදන්න හෝති ඊමස නිරෝධෝ ඉදන්න නිරුද්ධති. මේ හේතු නැති වෙන කල්ලි මේක නූපදී කියලා. මොන හේතුවද? අවිද්‍යා හේතුව. අවිද්‍යාව ඇති කල්ලි තමයි සංකාර වෙන්නේ. අවිද්‍යාව එහෙනම් සම්පූර්ණව ප්‍රහීන වෙච්ච දවසට තවදුරටත් ඔය ඕක දුවනවාද? නෑ දුවන්නේ නැතුව. ඕක දුවන්නේ නැත්තම් ඕක පිහිටන්න පුළුවන් වෙනවද? කොහෙවත්. එතකොට පිහිටීමක් නැතුව යනවා. පිහිටීමක් එන ඕක වෙන්නේ කාටද? ආරියතුන් වහන්සේ කියන්නේ ඔන්න උතන්ට. සම්පූර්ණයෙන්ම ඔන්න ඔන්න ඔය චක්‍රයේ කිඳපු තැන. තේරුණාද? <laughs> දැන් ඔබතුමාට පැහැදිලිවම මට ඒක අවබෝධ තේරුණා. ඒ කියන්නේ එතකොට අපි මේ බණ අහනකොට සාකච්ඡා කරනකොට දැනෙන්නේ දෘෂ්ටිය තමයි කැඩෙන්නේ නේද? දෘෂ්ටිය කැඩෙන්න ඕන. ඉස්සල්ල ඒක තමයි ඊ අර ස්වයන් හන්සේ කෙනෙක්ගේ මේකක් දාලා තිබුණ ඇහුවද ඒක? දෘෂ්ටි කියන්නේ මොනවද කියලා. එහෙනම් ඉස්සල්ලම කැඩෙන්න ඕනේ දෘෂ්ටිය. දෘෂ්ටිය කැඩිච්ච ඍජු වෙච්ච තැන තමයි. සක්කාය දිට්ඨිය විදෙන්නේ. සම්මා දිට්ඨියට එන්නේ. සම්මා දිට්ඨියට ආපු කෙනාට තමයි එතනින් එහාට මේ කතන්දරය සිද්ධ වෙන්නේ. ඔව් මං ඇහුවේ දැන් අපි මේ බණ අහනකොටත් දෘෂ්ටි කැඩෙනවනේ. දෘෂ්ටි කැඩෙනවා. දැන් කැඩෙනවා. ඒක තමයි වෙන්නේ. කල්යාණ මිත්‍ර සේවනයත් තුළ ඒක තමයි සිද්ධ වෙන්නේ. දෘෂ්ටිය කැඩලා යනවා. දෘෂ්ටි ලැබීමට පස්සේ අර නිවැරදි දෘෂ්ටිය තුලින් මේ කම්ම මේ මේ කෙලෙස් කය වෙලා යනවා නැති වෙලා අන්නහරි අන්නහරි අන්න ඒකයි වෙන්නේ දෘෂ්ටිය ඍජු වෙනවා සම්මා දිට්ඨියට එනවා ඒ සම්මා දිට්ඨියට ආපු තැන මොකද වෙන්නේ ආන්න අනිත් දැන් චින්තන යන්න චින්තන පෙරලියක් සිද්ධ වෙනවා ඔව් උදැල්ල මිට ගෙවෙන්න හිමින් වාගේ ඊට පස්සේ මේ අර දෘෂ්ටිය සම්මා දිට්ඨි උනාට පස්සේ කෙලෙස් හැදෙන්නේ නැතුව ගිහිල්ලා තියෙනව කයක වෙවි යනවා නේ හරියට හරි දැක්කා අන්නේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. හරිනේ? ඔව් ඒක හරි. එහෙනම් ඔබතුම එහෙනම් ඔබතුමා ඒ කියන්නේ සෑහෙන හොඳම තැනක ඉඳලා ආවේ. ඒ කියන්නේ මුල ඉඳන් ඇහෙන කෙනෙක්ට මේක හොඳම තැනක් නේද? ඔබතුමාට තේරෙන්නේ කොහොමද? මට ඒක පැහැදිලි නෑ කියන්නේ. ඒ කියන්නේ මං කියන්නේ මුල ඉඳන් ඇහෙන්න ඕන කෙනෙක්ටත් මේ ඔබතුමාත් එක්ක කතා කරපු ටික කතා කරුත් මේක ඇහුනොත් තේරෙන්නේ නැති වේද? තේරෙන්නේ නේද? ඔබතුමාට තේරෙනවද? පැහැදිලිවම තේරෙන්නේ. පැහැදිලිවම තේරෙන්නේ. මුල ඉඳන්ම එතන ආව හැම කාරණයක් ඔබතුමා කෑහම කාරයක්ම වගේ අර මට අවබෝධ වෙන මට මට්ටමටම ගෙනාවා. ආ එහෙනම් ඔබතුමා බලන්න. එහෙනම් බාහිරේ දැන් ඇතද නැතද කියලා ප්‍රශ්නයක්ද තියෙන්නේ. එහි නෙමෙයි නේද ප්‍රශ්නේ තියෙන්නේ. එහි මොකක් තිබුණත් එහි නෙමෙයි නේද ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන තියෙන අවිද්‍යාව නොදන්නාකම නිසා නේද ප්‍රශ්නේ තියෙන්නේ. රැවටීම නිසා නේද? පැහැදිලිවම මේ අවිද්‍යාව නිසාමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ බොරුව මායාව නොදන්නාකමයි මේ ප්‍රශ්නේ. එහෙනම් ඒක අහුදෙන අර එකක ප්‍රශ්න වෙනවද නැත්නම් ඒ ඒ අන්න බලන්න ඊට පස්සේ මේක දැනගත්ත කෙනා දැන් අරක බොරුයි මේක බොරුයි එහෙ නෑ මොකුත් නෑ අරක නෑ මේක නෑ බත් කවන්න බෑ පින්තූර වලට. ওই වගේ තැන් වලට වැටෙන්නේ මේක හරියට දැනගෙන අරකට වැඩිය හොඳට මේක පරිහරණය කරගෙන එයා ජීවිතේ ලස්සනට ගෙවයිද? එයා පැහැදිලිවම බාහිරත්වයන් ගැටෙන්න යන්නේ. ආ එහෙම ඒ වෙන එක නවත්තන්නත් බෑ එයාට. එතකොට බලන්න දැන් මං අහන ප්‍රශ්න ඊගාවට ඔබතුමාට ඊගාව ප්‍රශ්නේදී තමයි ඔබතුමාට මේක හොඳටම තේරෙන්නේ එහෙනම් ඔබතුමාට ওই ලෝකේ හටගන්නේ ඔබතුමාගේ මනස තුලනේ එහෙනම් ওই ලෝකේ වෙන කාටවත් මේ ලෝකේ දකින්න පුළුවන්ද ওই ලෝකේ වෙන කාටවත් හම්බ වෙනවද? ඒක හම්බෙන්නේ නැහැ වෙන කාටවත්. එහෙනම් ඔබතුමාටම පෞද්ගලික එකක් නේද උතන? ඔව් මේක මටම ආවෙන එක එකක්. එහෙනම් බලන්න ඔබතුමා දකින මේ ඔබතුමාට මේ ෂණිය හටගන්න ලෝකේ මේ මෝ- මේ ලෝකේ වෙන කාටවත්ම හම්බ වෙනවද? මේක කාට හිතාව කාටවත් බෑ. කියන්නේ හම්බෙන්න බෑ. මොකද ඒ තරම් වේගින් ගෙවිලත් යනවා. ඒ වගේම මේ ලෝක එන මේ මොහොතේ කෝටි 800ක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් කෝටි 800ක ලෝක නේද තියෙන්නේ. එහෙනම් හරිද? එහෙනම් ඔන්න බලන්න. එහෙනම් බලන්න තව පැත්තක්. එහෙනම් ඔබතුමාට ওই හම්බ වෙලා තියෙන භෞතිකයේ වෙන කාටවත් හම්බ වෙනවද? මං හදාගන්න නෑ ඒක හම්බෙන්නේ නැහැ. ඒක හම්බෙන්නේ නැහැ. එන ඔබතුමා දකින ස්වභාව ධර්මයේ මේ ලෝකේ වෙන කාටවත් අත්විඳින්න පුළුවන්ද? ඒක ඒකත් එහෙම බෑ. ඒකත් කාටවත් බෑ. දැන් ඔබතුමාට තේරෙනවද මේකේ ගැඹුරුම තැන? ඔව් මේක නිකන් මහා පට්ටපල්ම කියන්නේ අර කිසිම අර්ථ සම්පන්න බවක් නැතුව නේ කියන්නේ. දැන් මේ මිනිස්සු දැන් සාමාන්‍ය අපි දකින්න මිනිස් ඔක්කොම මේ ලෝකයක ජීවත් වෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා හදාගෙන සම්පූර්ණ ලෝක ඔක්කොම කඩාන බිඳ වැටෙනවා. බිඳ වැටිලා නිකන් වේගෙන් ආවේ ආවේනික වෙච්ච Tamanටම ආවේනික වෙච්ච ලෝකයක් විතරයි හදාන යන්නේ. ඒකත් මේ පවතින්නේ නැතුව ගෙවෙන ස්වභාවයක් තමයි මට තේරෙන්නේ. කියන්නේ අර ජාරා මරණ වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙනම් හොඳට හරි. ඒ ඒ ඒ ඔව්. එහෙනම් ඕක තමයි පෙන්වන්නේ. අහන්න බලන්න මම ඔබතුමාට එක තැනක පෙන්නවා. ඇහැ රූප චක්කු විඥාන තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන පුටුව ඇහැ රූප චක්කු විඥානේ තිංග සංගති පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව මේ මොහොතේ සහජාත පුනර්භව හැටියට දෙආකාරයකට කර්ම රැස් වෙනවා මේ මොහොතේ ඔබට ඉපදුනා පුටුව ඒ පුටුව තුල ඔබ වින්දනය කරන්න ගියොත් අන්න මේ මොහොතේ සාජාත හැටියට ඔබතුමා කර්ම රැස් කරගන්නවා. පන්සලට ආපු ගෑනු ළමයා දැකලා ගැටෙනවා, ඇලෙනවා. ඔන්න තැන. ඒ නිසා පුනර්භවයකට කර්ම රැස් වෙනවා. ඔබතුමා දන්නෙත් නැහැ. ඔන්න බලන්න දැන් විඳිනවා ඒ විඳීම තුල පුනර්භවයකට කර්ම රැස් වෙන තැන. හරිනේ? හොඳට අහගන්න. භවපච්චයා ಜಾති. මොකද ಜಾති උනේ? ගෑනු ළමයා. කෝපය. ජාතිපච්චය මොකද? ජරා, මරණ, ශෝක, පරිදේය, දුක්ඛ, දෝමනස්, උපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස සමුදයෝ හෝති. දැන් සමුදේ උනේ මොකක්ද? ඇහැ රූප ගැටිලා දුක්ඛ ස්කන්ධයක් නේද? දුකක්ම නේද? ඇහැ රූප ගැටෙනකොට උපදුනේ මොකද? පංච උපාදානස්කන්ධයක්. පුටුව, මේසේ, අම්මා, තාත්තා, ගෑනු ළමයා. අරයා මෙයා කාර් එක ගේ ඔක්කොම ටික. කෙරෝලේ තියෙන්නේ මොකද්ද උත්තරේ? ටැග් දුක්ඛ ස්කන්ධය. දුක කියන පංච උපාදානස්කන්ධා දුක්ඛාම නේද? එහෙනම් ඔය ඔය ඔය හිතේ හැදිච්ච මේ වෙලාවේ ගොඩ නැගිච්ච පුටු ඉඳ ගන්න පුළුවන්ද ඔබතුමාට? බෑ. අම්මා අම්මට තේකක් පොවන්න පුළුවන්ද? එහෙනම් හොඳට අහගන්න. ඒකේ ගන්න පුළුවන් සාරවත් දෙයක් තියනවාද? ඒක ඇත්තටම සාරවත් දෙයක් හැටියට අහුවෙන දෙයක් මුකුත් කරන්න බැරි ස්වභාවයක් එතන තියෙන ඒක. අන්න හරි. ඒක කාටවත් දකින්නත් බෑ. ඔබතුමාට එලීට අරන් ඒක සුද්ධ කරන්න පුළුවන්ද? මොකොත්ම කරන්න බෑ ඇත්තටම කියනවනම්. ආ එහෙනම් එහෙනම් ඔබතුමා හොඳට බලන්න. එහෙනම් අසාරම දෙයක් නේද ගොඩනගන්නේ මනස තුල. ඇත්තරම ඒක කිසිම නිකන් අර මිරිඟුවක් වගේ එකක් ගොඩ නැගෙන්නේ. ආ මිරිඟුවක් නේද? ආ එහෙනම් ඔන්න හොඳට අහගන්න. යතා බුබ්බුලකම් පස්සේ යතා පස්සේ මරිචිකම්. එවන් ලෝකං අවෙක්කන්තම් මච්චු රාජාන පස්සති කියලා දේශනා කරන්නේ ඔන්න ඔතන වගේ තැනක්. ඒ කියන්නේ එහෙනම් මේ ලෝකෙම නිකන් දිය බුබුලක් වගේ නේද? බිදි බිදි බිදි බිදි බිදි බිදි යනව නේද? කිසිම සාරයක් නැතුව. එතකොට බලන්න ඒක නිකන් මිරිඟුවක් වගේ නේද? නුවණින් දකිනකොට පේන්නේ. මිරිඟුවක් වගේ. මිරිඟුව අන්න හරි. ඒ කියන්නේ වතුර තියෙන වගේ පේනවා. එතනට යනකොට එහෙම දෙයක් ගන්න බෑ. නේද? දෙයක් ගන්න බෑ. ඔව්. අන්න ඔක දකිනගෙන බුදු වියන් වහන්සේ පෙන්නනවා මරණය අන්න යා මරණය ඉක්මවනවා කියලා. එන ඔබතුමාත් ඒක ඒක නේද මේ දැන් දැක්කේ? ඔව් පැහැදිලිව මේ ඇතුලේ ගොඩනගෙන මේ සිතුවිලි ලෝකයේ කිසි හරයක් නොපවතින බව තමයි දකින්නේ. නිර්මමයේ ස්වභාවය තමයි ඇත්තටම තේරෙන්නේ. සාදු සාදු සාදු. එහෙනම් බලන්න. එහෙනම් මම හිතනවා ඔබතුමා ඔන්න ওই ටික හොඳට මනසිකාරය කරන්න. හොඳට බලන්න. මම හිතනවා ඔබතුමාට මේ මේ ටික හොඳටම ප්‍රමාණවත්. මම හිතන්නේ ඔබතුමාට ඇහෙන්න ඕන ඔක්කොම ටික ඇහුණා. ඔබතුමා ඔබ හොඳට විදර්ශනය කළා. එහෙනම් බලාගෙන යන්න. හොඳයි. එහෙමනම් ඔබතුමාට මං හිතනවා මොන හරි ගැටලුවක් තියනවද? තියෙනවා නම් අහන්න. නෑ මට ඇත්තටම ගොඩක් ගැටලු විසඳුණා. හොඳමයි. මේ මම මේක අර රෙකෝඩ් එකකුත් දාගත්තා මම ඒක මම නැවත නැවතත් අහන්න. අහලා මේ එහෙම කරගෙන යන්න. හොඳමයි. එහෙනම් ඔබතුමාට ඇත්තටම ඔබතුමා මේ ප්‍රශ්නේ අහපු තැන ඉඳන් ඔබතුමා මට පුදුමාකාර පුණ්‍ය කුසලයක් වඩා ගන්න අවස්ථාවක් ලබා දුන්නා. ඔබතුමාට අනේක වාරයක් පිං ඔබට ඔබතුමා ඒ සියලු පුණ්‍ය කුසල් මම ඔබතුමාට අනුමෝදන් කරනවා. මේ සත්‍ය ඥානෙ පහළ වෙලා ඔබතුමාට මේ සංසාර භවයේ මිදිලා යන්න ඒ සියලු පුණ්‍ය කුසල් උපනිෂ වේවා කියලා ඔබතුමාට මම අනුමෝදන් කරනවා. තෙරුවන් සරණයි. හොඳයි සාදු සාදු. හොඳම ඔබතුමාටත් ඒ විදිහටම මේ සියලු ශක්තියල මේ දේ නිදහස් වීම සඳහාම හේතු වෙන්න කියලා මත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. තෙරුවන් සරණයි. හරි තෙරුවන්. හරි තෙරුවන්. හොඳයි. තෙරුවන් සරණයි.